දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තුන්වෙනි දවසටත් ප්‍රශ්න විචාර තුන් කඩ පිළිලේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විජේ මහත්තයා ඉන්නකොට නම් මේ කමටහන් වලට අදාළ ප්‍රශ්න මෙව්වයි අදාළ නැති ප්‍රශ්න මෙව්වයි කියලා තීරුවා මන්ද ලාල් මහත්තයා තෝරලා තියනවාද කියලා. ආ හොඳයි. එතකොට මේ ඉතින් අපි ඒ නිසා අර පරණ පුරුදු කටහඬට ආරාධනා කරමු. ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට සභාවාරය ආරම්භ කිරීමේ ලකුණක් විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. මුලින්ම අපි තෝරලා තියෙන මේ භාවනාවට අදාළ ප්‍රශ්න විශේෂයෙන්ම ආනාපානෙට ඊළඟට එන්නේ සක්මන ඊට පස්සේ නිකන් සාමාන්‍ය ජෙනරල් ප්‍රශ්න. ප්‍රශ්න 32ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. questions gallo. <laughs> හිතවත් ස්වාමීන් වහන්සේ මා භාවනාවට ආධුනිකයෙක් මේ පසුගිය දින දෙකේදී ප්‍රශ්න උත්තර කාලයේදී මට අසන්ට ලැබුණු දෙයක් නම් භාවනාවේ යම් තැනකදී සිතුවිලි නැති වී යන බවක් සමහර පින්වතුන් අත්විඳි බවකි. මෙහිදී මට නොහැටෙන්නේ සිතේ සිතුවිලි නොමැති අවස්ථාවක් තිබිය හැකිද? සිතුවිලි නැහැ කියා දැන ගැනීමක් දැන ගැනීමත් සිතුවිල්ලකම නේද? තිරුවන් සරණයි. ඔව් මේකෙදිත් ඒ ඉස්ලාම් ප්‍රශ්නේ වුණාට තමයි මොකද්ද කරන භාවනාව ඒ භාවනා කරන යනකොට කොච්චරලා Tamanට අරමුණේ ඉන්න පුළුවන්ද බැරිද කියන විනෝඩ කාගේ දෝපික කතාවකට කවුදෝ දීපු නඩු චින්දුවක් ගැන හිතට වරීගස් ගන්නවා. මේක එච්චර හොඳ වැඩක් නෙවෙයි. එනිසා තමන් කරන භාවනාව කොහොමද? එතකොට මේ අඩු ගානේ ඒ කරන භාවනාදී මට හිතවිලි සම්බන්ධ වෙන්නේ මෙහෙමයි කියලා ඉවර වෙලා මේ ප්‍රශ්නේ අහුවනම් ප්‍රායෝගිකයි. නැත්නම් මේක කෙනහිල්ලක් ආවේ. එහෙම නැත්නම් අර බෙතෙක් ගිය වැඩ පිළිට කරන අභියෝගයක් වාගේ. මම එහෙම හිතලා මේ හිතනක් කළා කතා කරනවා නෙවෙයි. මේකෙදි මේ Tamange අත්දැකීම් එක එහෙලි කරන්නේ නැතුව කරන ඉදිරිපත් කරන හැම ප්‍රශ්නයක්ම විසිකරන්න වෙනවා. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඇහෙන දේවල් ඇත්ත ඒවා පිළිගන්න ඕනේ. ඒ නිසා මම අහනවා මේ කීපෙකනාගෙන් Taman මේ ඇවිල්ලා භාවනා කරාද? එතකොට කොහොමද අඩු ගානේ අපි ගත්තොත් සක්මන් පරියංග භාවනාව කියලා කොහොමද භාවනාව වෙන්නේ කියලා. එතකොට නම් මට මේ ප්‍රශ්නට අදාළව ඒ දින අත්දැකීම් වලත් ඒක සංසඳන්න පුළුවන්. නැත්තම් මේව කතා කරන්න ගියාම පරණ මේ පරණ මරණ පරීක්ෂණයක් කරනවා වගේ වැඩක්. හදිසි මරණ පරීක්ෂණයක් කරනවා වගේ වැඩක්. ඒස ප්‍රශ්නේ ගන්න නම් මං ඉල්ලා හිටිනවා. තමන්ගේ අත්දැකීම් ටික එහෙලි කරන්නයි කියලා. නැත්තම් මම ප්‍රශ්න විසි කරනවා. අත ඉස්සුවොත් අපිට දැනගන්න පුළුවන් ඒකේ නා ඇත්තටම ප්‍රශ්නට වැදගත්කමක් දෙනවද නැද්ද කියලා. නැත්තම් අපි මේ ඊගා ප්‍රශ්නයට යනවා. ගරු ස්වාමීන් වහන්සේ කලින් ආනාපානයෙන් සමාධියක් ඇති කරගෙන සිතුවිලි අතහරමින් කරන භාවනා ක්‍රමයක් ගැන අසා ඇත්තෙමි. මේ ක්‍රමය කරුණාවෙන් විස්තර කර දෙන මෙන් ගෞරවයෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මම පළවෙනි ප්‍රශ්නේ නිවුන් සහෝදරයා වගේ දෙවෙනි ප්‍රශ්නේ. මේ අපි මේ දවස් දෙකේ කියපු තොරතුරු ඇහුණද? ඒකට භාවනා කරාද? මොකද්ද උනේ කියලා දන්නේ නැතුව කොහොදෝ යන මොනවා කතා කරත් අදාළ මට තේරෙන්නේ නැහැ ඒකට අදාළ කරගන්න. ඒ නිසා තමන්ගේ අත්දැකීම මොකද්ද? භාවනා කරාද? ඒකෙදි මොකද්ද තමන් මූල දුන්නේ? එතකොට මේ හිතවිලි ඇති නැත්ත් කොහොමද අදාළ වුනේ කියනවනම් මම දන්නවා ඒක ඇත්තටම අපි වග කියන්න ඕනේ ප්‍රශ්නයක් කියලා. ඒ වෙනත් මේ කවුදෝ කරන කොහෙදෝ කරන භාවනාවක් එක්ක සම්බන්ධ කරන්න හදනවා. يعني තමයි මෙතෙක් කරපු දවස් දෙකක් හෝ එකක් හෝ කරපු කිසිම භාවනාවට අගයක් දීලා නැහැ. අනිත් එක ඒ ප්‍රශ්නේ අගය කරනවා නම් මම කියන කරුණා කළ ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් කළ තමන්ගේ භාවනා විස්තර ටිකක් කියන්න. එතකොට අපිට පුළුවන් ඒක විග්‍රහ කරන්න. ඉතින් මේ ඉදිරිපත් වෙනවා නම් ඒක නා ප්‍රශ්නේ අගය කරනවා. එහෙම නැත්නම් නිකන් දෙනවට දෙමළ පත්‍රය කියනවා වගේ සාකච්ඡාවට සම්බන්ධ වෙන කට්ටිය. ඉදිරිපත් වෙන්නේ නැහැ වගේ කියන්නේ. මං ඉතින් කොහොම කියනකොට ඉදිරිපත් වෙන්නේ නැහැ නේ. අපි කියමු හෙට තාටිය භාවනා කරලා හෙට තායක ලියලා දාන්න කියලා. අන්න හරි. ඒක ටික කරුණා කරුණාවන්තයි උත්තරේ. <laughs> අතිගරු ස්වාමීන් වහන්සේ ඊට අල්ප ධර්ම දැනුමක් ඇති මාහට භාවනාව දිගටම කරගෙන යා හැකිදැයි සුළු බියක් දැනේ. මෑත කාලයක සිට සුළු වශයෙන් ධර්ම පොත් කියවීම හා ධර්ම දේශනාවලට සවන් දීම ආදී වේලාව ලද විදිහට පටන්ගෙන ඇත. කරුණාකර උපදේශක් දෙන මෙන් ඉල්ලමි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ධර්මයට ජීවයක් අතිගරු වරහඟටලා තින අතිගරු ජම්ම ජීව කියලා. ආලෝකයක් දෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ ඔබට නිදුක් නිරෝගී සුවහා දීර්ඝායුෂ පතමි. ඔයකත් පළවෙනි ප්‍රශ්නය. එක්ස්පීරියන්ස් එකක් නැහැ නේද? අද විජේ මහත්තයාගේ ඔළුව පොඩ්ඩක් අප්සෙට් කියලා තිබුණා මම මේ ප්‍රශ්න තෝරනකොට. ඉතින් මම ඉල්ලා හිටින්නේ සංවිධායක මණ්ඩලයෙන් තමයි භාවනා කරලා තොරතුරු අදාළ නැති ප්‍රශ්න දාන්න එපා. ඒතර අපි පටන් ගන්නකොටම මූලට පැංගිරි ගැස්සුවා වගේ ඇම්බුල් රාසියෙන්. ඉතින් ඊට පස්සේ ආයෝග සුද්ධ කරලා එළියට ගන්න අමාරුයි. ඒ නිසා කවුරු හරි භාවනා කරලා පුළුවන් නම් ඒ කමඨාණක් කමඨහන් වාර්තාවකට සම්බන්ධ වීම සම්බන්ධිනේ කොලේ කියවලා විස්තර සහිතව ඉදිරිපත් කරනවා නම් ඒක හොඳ ප්‍රායෝගික ආරම්භයක්. ඒක හුඟක් අමාරුයි මේ අනේවාසික භාවනාවලදී. අනේවාසික භාවනාවදීනේ මේ භාගයටනේ කරන්නේ වැඩි. පූර්ණ කාලීනව කරන්නේ නැහැ. ඒක එයාට කමඨහන් ඉදිරිපත් කරන්න හැටි දන්නෙත් නැහැ. කරන්නෙත් මේ ගොඩ ඉඳලා පීනන හැටි අහනවා. ඉතින් වතුරට බහපන් කිව්වට පස්සේ ඒක පේන්නේ චෝදනාවක් වගේ. එනත යට කරන අභියෝගයක් වගේ නෑ. නමුත් මේ දවස් හතරක් මේ කැන්බේ මේ ධම්මසන පන්සලට ගත්තේ පුදුමාකාර සටනක් කරලා. ඒ සටන කරලා ගත්ත එකේ මෙහෙදි කරපු භාවනා විස්තර ටිකක් කියන්නේ. මම කෙරුවේ මෙන්න මේ භාවනා. ඒතකොට මෙහෙම මට දැනුණ කියලා. එතකොට නම් කිතයි දිගට කරගෙන යන්න මෙන්න මේ විදිහට කරන්න කියලා. පොඩ්ඩක්වත් කරලත් නැහැ වගේ. නැත්නම් කෙරුවත් කියන්න කැමති නැහැ වගේ. එතකොට මට තේරෙන්නේ මම මේ කාටද කතා කරන්නේ කියලා. මට අහසේ චිත්‍ර අඳින්න බෑ. මට කැන්වස් එක දෙන්න ඕනේ. කැන්වස් එක දුන්නොත් මට බලතැයි චිත්‍ර අඳිනවද බැරිද කියලා. එතකොට මේ ඉදිරිපත් කරන ප්‍රශ්න තුනම ඉදිරිපත් කරපු අයගේ ප්‍රශ්න වලට වැඩිය සංවිධායක ප්‍රශ්නේ සංවිධායක සංවිධායකයන්ගේ දුර්ලභමක් කියලා මම කියාපානවා. ඒකට නෑ එක්කෙනෙකුට ඉදිරිපත් වෙන්න කියන්නේ මම ඒතර ප්‍රශ්න කරලා එයා පාර්ථ ගන්නවා. ඒක ළඟේ පළපුරුද්දනේ ස්වාමීන් වහන්සේ අහන්නේ මොකද්ද භාවනා කරලා උනේ කියලා. භාවනා කරපෙගේ හරි දැන් කියන්නේ මේ දැන් ඇවිල්ලා තියෙනවා නම් ප්‍රශ්න වැදගත් නම් ඇත්තටම ප්‍රශ්නෙට පණක් දෙන්න කැමති නම් මම කෙරුවේ මෙහෙමයි මට ඇති වෙච්ච දුර්ලභකම මෙහෙමයි අපහසුකම මේකයි කියලා කියනවනම් මට තේරෙනවා කොහෙන්ද පටන් ගන්න කියලා ඒක නිසා මම කියනවා සංවිධායක පක්ෂයට එහෙම කරනකොට ඒගොල්ලන්ට මූලික උපදේශ පන්තියක් අහන්න දෙන්න. ඒකලා මේ මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න ඉස්සලා විනාඩි 15ක් විතර ඒගොල්ලෝ කැඳවලා කරන්න ඕනේ මෙහෙමයි. කමටහන් සුද්ධ කරන්න තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරේ නැත්නම් ඒක වළංගු නැහැ. අපි නිසන් වනේ කරන හැම රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක්ම ගෙන්නලා ඒගොල්ලන්ගේ වගකීමට දීලා තියෙනවා. මෙතන ඇවිල්ලා ඒ ටික උගන්වන්න තියන්න බෑ. ඒකට මොකද ඔක්කොම අකුරු කියන්න පුළුවන් කට්ටිය. ඔක්කොම සංවිධායකෝ කාලේ වටිනාකම දන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ කතා කරලා කියන්නේ අපි කමඨාන් සුද්ධ කරන වැඩේ. නැත්නම් ධර්ම සාකච්ඡාවට ගන්නේ තමන්ට සීලයට අදාළ මූලික කමඨාන උපදේශ වලට අදාළ තමන්ගේ භාවනාවට අදාළ දේවල් විතරයි. එහෙම නැතු අරමනසේ ආරෙහිම මෙහිම භාවනාවක් කරනවා අර කෙනා මෙහි උපදේශ දෙනවා කිව්වම අපි ඇත්තටම මිනිස්සු තරහ කරගන්නවානේ. දන්නේ නැති දේවල් වලට ඇඟිලි ගහන්න ගිහිල්ලා. දැන් මට උපදේ කවුරු හරි තමන්ගේ අත්දැකීම කියනවා මම කතා කරන්න යත් එක්ක. එතකොට එයාගෙන් මම අහන මූලික උපදෙස් ලැබුණාද? කමඨහන් සුද්ධ කිරීම සම්බන්ධ විස්තර ලැබුණාද නැත්නම් අපි ඒක මගේ යුතුයකමනේ. සංවිධායක මණ්ඩල යුතුයකමනේ. අපි උගලන්ට ඒක දෙන්න ඕනේ. දුන්නට කියවන්නේ නැහැ. ඒක ඒක උඩ කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ වටිනාකමක් දෙන්නේ නැහැ. මේ අපි මේ අමාරුවෙන් ගන්න අවුරුද්දකට දෙකකට සැරයක් මේ අපි ගත්තේ අවුරුදු කීයකට පස්සේද? අවුරුදු දෙකයි. ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ දේවල් වලින් සාකච්ඡාව පටන් ගන්න විහිම දෙන මාත් කරන කාට ඒක නොවීමට සංවිධායක මණ්ඩලය තීන්දුව කරන්න ඕනේ. අපි එහෙම හැමදාම නිස්සන්නෝනේ පටන් ගත්තාම පළවෙනි දවස් තුනේ <coughs> බස් පාරක කෝච්චියක් කරන් යනවා වගේ තමයි කතාව. අර ගෙදරින් ගෙනාවු ඔක්කොම කියනවා. තුන්වෙනි දවසේ මම ඒ කට්ටියට නැවත කමඨාන් සුද්ධ කිරීම පිළිබඳ විස්තරය දීලා සංවිධායකට කියනවා මෙන්න මේ ටික කියලා දෙන්න කියලා. ඒක ඔය කැන්ඩල් බාක්කොලදී තුනා ඊට පස්සේ වෙන්නේ සංවිධායකයා ප්‍රශ්න ටිකක් ලියලා දානවා. වැඩේ හරියට යන්න ඕනේ. ඒක උනන්දන ගේම යන්නේ දැන් වෙන දාලයකට කියලා. කිව්වා මන්ට කිව්වා බද්දර බද්දර කිව්වා කැන්බරාවලදී නෑ නෑ එහෙම කියන්න ඕනේ නෑ කොයි බද්දත් කෑවට කවන්නේ නෑ මට <laughs> මොකට නිකන් අබ කෑවේ නැත්තම් මොලේ දන්නේ නෑ කෙරුවා මට කිව්වනේ ඒක නිසා භද්‍ර කතා කරලා කිව්වා මේ ප්‍රශ්නේ මම ලියලා දැම්ම කිව්වා මේ කට්ටියට තේරෙන්නේ නැති ඉන්න කැන්බරාව ඒ දෙකමවත් නැහැ. එහෙමවත් තියෙනවා නම් කමක් නැහැ. එහෙමවත් නැහැ මං කියන්නේ. එහෙමවත් නැහැ. එතන මං මං ඉතින් එහාට මෙහාට වනවනවා. ඒකට කමන්නේ ඒ වුණත් ඒ ඒ සංවිධායක වග වෙලා තියෙනවා. කටයුතු කරන ලේසි නෑ මේ වගේ පිරිසක් අරගෙන පාරකට දාගන්නවා කියන එක ලේසි නෑ. මොකද අපි විවිධ දෙමව්පියන්ගේ දරුවෝ විවිධ රුචිකත්ව තියෙන අය විවිධ ගුරුවරයන්ට බහන කරපු අය. ඒක ඔක්කොම විසඳන්න බෑ අපිට මේ මේ පැය දෙකයි තියෙන්නේ. ඒකෙදි අපි කියන්නේ මෙන්න මේ ට්‍රක් එකේ ගියොත් අපි ගන්නවා. එහෙම නැත්නම් සංවිධායකයන් අහගන්න. එහෙම නැත්නම් නොලිය නිකන් ඉන්න. එහෙම නැත්නම් දහම් පාසලට ගිහිල්ලා අහගන්න. අපි මෙතන කරන්නේ සිවිල් නඩු විතරයි. අපරාධ නඩු එහෙට යන්නේ. ඇක්සිඩන්ට් නඩු වෙන වෙන උසාවියක් තියෙනවා. මේකට ඇක්සිඩන්ට් නඩු දාලා බෑනේ කරන්නේ. ඒක ලෝයකින වැරද්ද. ඒකයි මම මේ දොස් කියනෝනේ අපි කරන එක හරි ස්පෙસિෆික්. ඒ කරන වැඩේට අපි කතා වෙලා අපි දන්න පිරිසක් නේ. අඟහරු ලෝකෙන් ආපු පිරිසකුත් නෙවෙයි. මෙන්න මේ ටිකයි කරන්නේ. එහෙම නැති වුණොත් අර ලියන හැම කෙනාටම හිතෙනවා මෙච්චර හැතැප 2000 1000 ගණක් ඇවිල්ලා ධම්මජීව හඳු බැලලා ගියා කියලා. අපරාධනේ. මට එහෙම ගන්නෑ. නෑ මම මේ බන කියන්නේ. කට්ටිය බනිනවා කියලා හිතාගෙන හිටියා. කොහමද අපි යන් ඊගා ප්‍රශ්න? ඊළඟ ප්‍රශ්නේ ටිකක් ඒ වගේ තමයි සවස්. ඒක වැරදිලා ඉස්තු තෝරලා දන්නේ නෑ. නෑ මේ නම්බරක් දාලා තින්න අපි අනික් සෙට් එක වෙන්න ඇති ගන්න කියපේ ඉක්මනට ඉක්මනට යන සංසය මේ එකපාරටම කපලා දාන්න එහෙම නෝ මේකේ තියෙන S2 පියාගෙන භාවනා කරන විට ක්‍රමක්‍රමයෙන් නින්දට වැටෙන්නේ ඇයිද යන්නක් ඇයිද යන්නක් එසේ නින්දට නොවැටි භාවනාවේම හිත රඳවා ගන්නේ කෙසේද යන්නත් මෛත්‍රියෙන් යුතුව කියා දෙන මෙන් ඉල්ලමි මේ මම කියනවා මේ කතා කරන්නේ සක්ම භාවනා ගැනද පරියංක භාවනා ගැනද කියලා මම දන්නේ නැහැ මම කොහොමද උත්තර දෙන්නේ? සක්මන වෙන්න බෑ සාසනේ. නෑ නෑ මට ඕනේ හිතන්න. එහෙම හිතන්න ගිය ගමන් තමයි මම අනාගන්නේ. ඒක ඕනේ ඒක ලියන එක දැනගන්න ඕනේ. මම මේ කරන්නේ පරියංක භාවනා. මම බටනේ ආනපානේ. මෙන්න මෙච්චර වෙනකොට නිින්ද යනවා කියන එක අපි හිතලා කිව්වොත් එතන තමයි අද සාසනේ වැරදිලා තියෙන්නේ. අනුංගනේ හිතන්න යනවා. දරුවෙක් ගැනවත් හිතන්න එපා. හිතපු ගමන් ඇසියුම් කරපු ගමන් ඔක්කොම බබා අපේ අතේ. බබා ඇඬුවේ නැත්තම් කිරි දෙන්න එපා. තනිය කිරි තිබුණාට කරන්න දෙයක් නැහැ ඇඬුවේ නැත්තම් කිරි දෙන්න එපා. ඒක නිසා ඒ ටික කියන්න බැන්නම් කොහොමද මේ නිවන දකින්නේ? මම මේ කතා කරන්නේ පරියංක භාවනා ගැන. මම මේ කරන්නේ ආනාපානය. මෙහෙම කරනකොට මෙන්න මෙච්චර නිින්ද යනවා කියන ඒ තොරතුරු ඒ කටහඬෙන් ආවේ නැතුව අපි උත්තර දෙන්න හදනවා කියලා කියන්නේ මම සරුවඥ වෙන්න හදනවා. මම සරුවඥ නෙවෙයි. මම දන්නේ මෙන්න පටු තීරේ විතරයි. ඒ නිසා ඒ කෙනා කැමතිද මේ කියන්නේ සක්මන් භාවනාවද පරියංක භාවනාවද මොකද්ද තමයිගේ මූල කර්මස්ථානේ කොච්චර වෙලා ඒක ඉන්න පුළුවන්ද කියන තොරතුරු ටික දුන්නොත් මේක වැදගත් ප්‍රශ්නයක්. ඒ පසුබිම නැතුව ඒක නඩුකාරය කවදාකවත් උසාවියේදී හිතන්න යන්නේ හිතුවොත් නඩුකාරට විනිශ්චයක් දෙන්න බෑ. ඒ හිතනකොටම අනිත් පක්ෂය කියනවා දැන් නඩුකාරය පැත්තක් අරගෙන. එහෙම කරන්න බෑ. මේ නඩුවකටත් වැඩිය ටිකක් සීරියස් මෙතන. <laughs> ඊළඟ ප්‍රශ්නේ නම් ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමේදී යම් යම් අවස්ථාවලදී රාගය හා ద్వේෂය පාදක කරගත් අභව්‍ය වචනයක් පවා විස්තර වචනයෙන් පවා විස්තර කළ නොහැකි සිතුවිලි සිතර ගලා යෑමක් සිදු වී හිතේ විශාල චකිතයක් ඇතිවේ. චිත්තානුපස්සනාවට හෝ අනුව මෙයට පිළියමක් ඇද්දයි කරුණිකව පහදා දෙන්න. ආයිත් කියන්නේ මුල් මුල් වාක්‍ය දෙක මට හරියට. භාවනා කිරීමේදී යම් යම් අවස්ථාවලදී රාගය ස්ට්‍රෝක් එකක් ගහලා හා ද්වේෂය පාදක කරගත් අභව්‍ය වචනයෙන් පවා විස්තර කළ අසභ්‍ය වෙන්නේ අසභ්‍ය අභව්‍ය කියලා තියෙනවා වෙන්න පුළුවන් ඒත් වෙන්න පුළුවන් වචනයෙන් පවා විස්තර කළ නොහැකි සිතුවිලි සිතට ගලා ඒමක් සිදුවී හිතේ විශාල චකිතයක් ඇති වේ චිත්තානුපස්සනාවට හෝ අනුව මෙයට පිළියමක් ඇද්දයි කාරුණිකව පහදා දෙන මෙන්න ඉල්ලනවා නෑ මේකට ඇත්තටම උත්තරේ තියෙන්නේ කායනුපස්සනාවේ ඒක නිසා එවැනි හිතිවිලි තමයි අපි භාවනා නොකරන ඉලයි නිතරම එන්නේ. අපි දන්නේ භාවනා කරන්න ගියාම දන්නව දැන් මේ වගේ පිරිසුදු අරමුණක් තියෙන නිසා ඒක තියෙද්දි අරමුණ රාගෙට යනවා. අරමුණු ද්වේෂයට යනවා. ගිහිල්ලා Tamanට තරම් නොවන විදියට. සිල්වතෙකුට තියා කිසි කෙනෙකුට තරම් නොවන විදියට එනවා. ඉතින් එතකොට එකයි බුදුසසුන ජනස කියලා තියෙන්නේ ඒක ඒක එන්නේ නැති හැම වෙලාවෙම මූල කර්මස්ථානයේ හිත තියන්න. Taman කායන පස්සනා කරනවා ආනාපානෙ හිත තියන්න. එහෙම නැත්නම් කායේ ඉඳගෙන ඉරියව්වේ තියෙන එක තිය තියා තිය තියා බලන්න අරක එන එක එයි මට ගිය පාර පරියංගයට වැඩිය වැඩි චිත්තක්ෂණ ප්‍රදේශයක් කායේ කායන පසුන තියන්න පුළුවන් නම් ක්‍රමයෙන් අරක අයින් වෙන බව තේරුම් ගන්න. මේකත් එක්ක ගැටෙනවයි කියලා කියන්නේ කෝධ භාෂක සූත්‍රය කියලා බුදුජනසයේ සඳහන් කරලා තියෙනවා. මේ එන द्वේෂයට द्वේෂ කරන්න කරන්න द्वේෂයට එක ආහාරයක් වෙනවා. ඊට පස්සේ ඉවර කරන්න බෑ. ඒ වෙනකොට ද්වේෂ කරන්න එපා. මූල කර්මස්ථානට ඔබ ඔබ දාන එකයි තියෙන්නේ. නැවත නැවත යොදවන එකයි තියෙන්නේ. යොදවනකොට මෙයා නිකම්ම මේකට ද්වේෂ නොකරන නිසා දැන් වෙන වැඩකනේ හිත මෙයාට ආහාර නැතුව යනවා. මෙයාට පොහොර නැතුව යනවා. ඒකට එයා ඉබේම දුර්වල වෙනවා. ඒක චිත්තානුපසනාව නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේකට තොරතුරු මදි. බුදුජානනාංශගේ ක්‍රමේ තමයි අපි ගිහි ගිය අතහැරපු ගමන්. එහෙම නැත්නම් తాවකාලිකව මේ වගේ තැනකට ඇවිල්ලා භාවනා කරන්න ගිය ගමන් අපි අතහැරපු කාමයේ තියෙනවනේ. අපේ නිශ්චල චංචල දේපල පිළිබඳ හැඟීම, උපයාගත් දේවල් පිළිබඳ හැඟීම ඒක අපි කායිකව අයින් කරාට ඒ කාම සංඥාව හිත වෙනදට වඩා වද දෙනවා. gedaruter ඉන්නවට වඩා කාම සංඥාව වද දෙනවා. දැන් මේ කාම සංඥාවේ බරපතලකම තේරුම් ගැනීමත් ගීගේ අතහැරීමේ ආනිසංශයක්. ඒත් යෝගාචරයක දන්නේ නැහැ. යෝගාචරය හිතනවා gedara හිටියනම් මේකවත් නැහැ. භාවනා කරන්න ආවම තමයි මේ ගුණ කන්දල් සේරම කියලා හිතනවා. දැම්මගේ හිත නිතරම Tamanට නොතරම් වෙන විදිය රාගෙන් ద్వේෂයෙන් ආතුර වෙන බව. නැත්නම් කාම සංඥාවෙන් ආතුර වෙන බව දන්නේ කාමෙන් දුරස් වෙච්ච නිසා. ඒ නිසා මේක එක විදියක ලාභයක්. නමුත් උත්තරයක් නෙවෙයි. එතකොට බුදුරජාණන් සඳහන් කරනවා කාම සංඥාව දැක්කම ඒක පාලනය කරගන්න බෑ. මට තරම් වෙන්නේ නැහැ. එහෙනම් රූප සංඥාවක් රූපයක් ගන්න අල්ලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. නොමිලේ ලැබෙන උදාසීන උරකන ඒකම ඔබෝවයි ඉන්න. එතකොට අර කාම සංඥාව හිමීට දුරස්ත වෙනවා රූප කර්මස්ථානයේ ඇසුරු කරන ප්‍රදේශයට. ඒකත් ටිකෙන් ටික ටිකෙන් ටික ලී කොටයකට කුඤ්ඤත් තිලා ගහනවා වගේ. කුඤ්ඤ බහින්න බහින්න බහින්න ලී කොටේ බර බර බර බර ගාලා පුපුර. ඉතින් ඒ වෙලාවේ රාගයට සහ ද්වේෂයට වෛර කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ උග්‍ර වෙනවා. ඒ වෙනුවට වඩන රූප කර්මස්ථානයේ නැවත නැවත සීපත් කරමින් යොදවන්න. බැලුව බැලීමට ලොකු වෙනසක් පේන්නේ නැහැ මුලදී. නමුත් Taman දන්නවනම් මට ඊයේ ආනාපාන කරන එක නම් මට තප්පරයක් ඉන්න පුළුවන් වුණා. අද තප්පර දෙකක් ඉන්න පුළුවන් වුණා. හෙට තප්පර තුනක් ඉන්න පුළුවන් වෙලා කියලා ටික ටික වැඩිනවා දන්නවනම් ඇඟට නොදැනි ඊට සාපේක්ෂව කාම සංඥාව දුර වෙනවා. කාම සංඥා දුර වෙන බව දැනන්නේ මේක කුඤ්ඤ කාගෙන යනවා දැන්. රූපයත් එක්ක ඇසුර වැඩි වෙනවා. ඒ ටිකේදී ඒකේන ගීගයත හැරීමේ ලැබෙන සැපය නැත්නම් ආමිෂ සුඛේ සැපය දැන් මේ රූපයත් එක්ක ඇසුරු කිරීමෙන් ලබන්න පටන් අර ගන්නවා ඒක තමයි ජීවිතේ භවනා ජීවිතේ වැද්දගත්ම ගොරෝසුම ළඟාවීම ඉතින් ඒකෙදි මේ රූපය ඇසුරු කිරීම නැත්නම් රූප කර්මස්ථානේ වැඩිම නැත්නම් අපි කියන රූපේ මෙනෙහි කිරීම ආස්වාස ප්‍රසවාස වශයෙන් හෝ ඉන්නවයින් කියලා මෙනෙහි කිරීම වෙනුවට කාමයෙන් කරන්න හදනවා ද්වේෂයෙන් කරන්න හදනවා කියපු ගමන් පටලවාගෙන තියෙනවා. ඒක යාගේ දෝෂයක් නෙවෙයි කමටහන් දෙන කෙනාගේ දෝෂේ. ඒක තන්නේ කර ගුරුවරයාගේ දෝෂේ. සීල 100ක් ගුරුවරයාගේ දෝෂේ. මොකද සාමාන්‍ය භාවනා කරන්නේ නැති කෙනෙකුට ඔක ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඒකට ක්‍රමසාවිදි හොයලා මෙයා තන වඩලා මෙන්න මෙහිමයි කෙරෙන්නේ. ඔක තේරෙන්නේ නැති බව හැබෑව. නැවත නැවත කරන්න කියලා යාව පොඩි දරුවෙක් ඉස්සලාම ශ්‍රී ලංකාවේ හිටපු දරුවෙක් ඉස්කෝලේ ගියාට පස්සේ විනාඩි 35 35 කාල පරිච්ඡේද වලට පුරුදු කරනවා වගේ ඊට පස්සේ අකුරක් දෙකක් ලියන්න පුරුදු කරනවා වගේ හරි අමාරු වැඩක්. නැත්නම් ඒ දේ නොකළොත් manussකමෙන් වැඩක් නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ දිනකොට තමන තිරසන් ජීවිතයක් තියෙන්නේ. ඒක නිසා ද්වේෂයට සහ කාමයට වෛර කරන්න ගිය ගමන් අපි අම්මතර නුරුස්නාසුළු ගතියක් තමන තම වෛර කරගන්න ගතියක් අනුන්ගේ දොස් දකින ගතියක් ඉබේම යාට එනවා. ඒකට සාමාන්‍ය ජීවිතය කියන්නේ භාවනා පිස්සුව කියන්නේ ඕන ඔකට. භාවනා කරන කියන පිස්සු ඇතුන කියලා කතාවක් තියෙන්නේ. නැත්නම් භාවනා නොකරන අය භාවනායට කියන්නේ පිස්සයි කියලා. භාවනා පිස්සයි කියලා හැටියේ. ඒ නිසා මේ කෙනා කැමතිද තමන් කරන මාමුක භාවනා කරනකොට ගන්න මූල කර්මස්ථානේ මොකද්ද? ඒ කොච්චර වෙලාවෙන්ද කැමතිද කියලා කියන්න කැමති නම් අර ඉස්සලා කියපු ප්‍රශ්න තුනටම උත්තරේ මේකේ තියෙනවා. ඉතින් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ මොකද අපි බනිනවා වැඩි නිසා. කැමතිද මේ මේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරපු එකන අනත් මයිකේ පොඩ්ඩක් හරියට යන්න ඕන. මගේ ප්‍රශ්නේ තමයි මේ කරන වෙලාවේදී තමයි මූල කර්මස්ථානට ගත්තේ මොකද්ද? මූල කර්මස්ථානත් එක්ක සාපේක්ෂව කොච්චර වෙලා ඉන්න පුළුවන් අතපුසක් උඩ උසක්. ඒක වැඩි කර ගැනීම ඊට පහසුතාව තියෙනවද කියන එක දැනගන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ මම මූල කර්මස්ථානය ඇටියට ගත්තේ මේ ආනාපාන සති භාවනාව විශේෂයෙන්ම පරියන්කේ සිටින විට තමයි මේ ප්‍රශ්නය මතුවන්නේ. එතකොට දැන් මේක වරින් වර මේ මතුවෙන කාල සීමාවන් කියන්න බෑ. මේ out of the blue <laughs> කියලා කොහෙන් එනවද කියලා දන්නේ මේ flashes එනවා වගේ දැනෙනවා. ඉතින් එතකොට මේ පංගුවක් කලාවට මේ ඒකෙන් ටිකක් හිත වික්ෂිප්ත වෙන ගතියක් තියෙනවා. නමුත් ඉතින් මම කාගෙන මම දිගටම ඒ කරන නිසා දැන් ඒක ටිකක් මඩපැවිත්ලා වගේ තියෙනවා. ඒකට මොකක් හරි පිළිමක් තියනවාද කියලා හිතාගෙන ඔබ වහන්සේට මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්සේ. මම ඉදිරිපත් වුණාට සන්තෝෂෙට. නමුත් මම අහපු ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ. මගේ ප්‍රශ්නය මගේ මූල කර්මස්ථානේ ආනාපානේ නම් මේ කරදර අල්ලපනල්ලේ මැද එන්නේ එන්න ආනාපානේ කිට්ටු වෙනවද ආනාපානේ මේ නිසා දුරස් වෙනවද කියන එකයි මගේ ප්‍රශ්නේ. බොහෝ විට දුරස් වෙන එක තමයි ස්වාමීන් වහන්සේ වෙන්නේ මම කියන්නේ පොදුවේ බලනකොට දවසින් දවස දවසින් දවස මේ ගේමෙන් තමන් පැරදිලා එන්නෙන් රාග ద్వේෂ වැඩි වෙනවද නැත්නම් ඊව තියෙද්දිම ආනාපානිය ඇසුරු කිරීමේ දක්ෂතා හැකි සංඥාව ක්‍රමසාවිදි වැඩි වෙනවද කියලා ඒක වැඩි වෙනවා වැඩි වෙනවා ස්වාමීන් වහන්සේ මොකක් වැඩි වෙනවද දන්නේ ඒක වැඩි වෙනවා කියනවා මම අහන ප්‍රශ්න දෙකකින් කොයි එකටද කියන්නේ කියලා මම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන්නේ මම දැන් අවුරුදු 10ක් නෑ මගේ ප්‍රශ්නේ මෙච්චරයි අපි මේක අදාළ ප්‍රශ්න සාපේක්ෂව බලනකොට මේ අසික්කිත වූ කාම සංඥා කාම අදහස් රූප අදහස් ද්වේෂ අදහස් තියෙද්දී කොහොම හරි ආනාපානෙ ඉන්න ඕනේ ඒ ඉඳීමේ ක්‍රමසහ විදි වැඩිවීමක් පිළිබඳ තමයි දක්ෂතාවයක් වැඩි වෙනවද නැද්ද මට ඒක කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එච්චරයි බලන්න ඕනේ. ඒක බලලා නැහැ. දැන් ඔය තාම කතා කරන්නේ කාමයයි ද්වේෂයයි ගැන. අපි කතා කරන්න එපා ඒක ගැන. අපිට බුදුහාමුදුරෝ ඉන්නවා. අපි ඒකට උත්තරය හොයාගෙන තියෙනවා. ආනපාන කියන එක දන්නවා. දැන් බලන්න මගේ තියෙන සියලු ක්‍රම සහ විදි හරහා, කීලු දක්ෂතා හරහා ආනාපානියත් එක්ක චුට්ට චුට්ට හරි වැඩෙනවා නම් ඒකට තමයි අපි සාමාන්‍ය බුද්ධිය කියලා මෙතන කියන්නේ. ඒක තමයි අපි ක්‍රම සහ විදි කියන්නේ. ඒක තමයි අපි දක්ෂතා කියන්නේ. ඒච්චරයි අපි බලන්න ඕනේ. මේක පිළිබඳ කතා කරන හැම වෙලාවකම අපේ හිත ද්වේෂ සහගත වෙනවා. ඒක රාගයටයි ද්වේෂයටයි ආහාර වෙනවා. අනිත් එක ආනපනේ නොකර ඉන්න අපි වන්ද බන්ද වෙනවා. ඒක දැනගෙන කතා කරන්න එපා රාග ద్వේෂය. කියන්න තියෙන බව හැබෑව. නමුත් ක්‍රමවේදේ නිසා මට වෙනදාට වැඩි වෙලාවක් ආනපානෙ ඉන්න පුළුවන්. දැක්කට පස්සේ ආනපානෙ වගතුග විස්තර කියන්න පුළුවන්. නැත්නම් මේ වෙලාවට ආනපානෙ හිත තියෙන එක තමයි උත්තරේ කියලා මට දැන් තේරෙනවා කියලා දන්නවනම් අපි ඔක්කොම දිනු. එහෙම තේරෙනවද? ඒ ස්වාමීන් වහන්සේ. ඒ ඒ තේරිච්ච ටික Tamange වචනින් කියන්නේ. ඒ කිව්වේ ස්වාමීන් වහන්සේ එවැනි චේතනාවක් එනකොට ඒකත් එක්ක පටලැවිලා දිගින් දිගට ඒ ඔස්සේ යන්නේ නැතුව මූල කර්මස්ථානයේම දිගට මේ කටයුතු කරගෙන යන්න කියන එකයි මට තේරුණේ ස්වාමීන් වහන්සේ. ඒක මං කියන්නේ ඒක තමයි අත්දකින්නවාද ඒක දක්ෂ පුළුවන්කමක් කියලා. ඒ ඒ දේ මට කරන්න පුළුවන් ඒ වගේ හිතවිලි රාගතුවිජතියෙදි තානපාණ්ඩ යන්න ඕනේ මට දැන් යන්න පුළුවන් බවට පෙරමග ලකුණු පහළ වෙලා තියෙනවා තියෙනවා ස්වාමීන් වහන්සේ. එච්චරයි. ඒක තමයි අපි මේ ඔක්කොටම කියලා දෙන්න ඕනේ. එන්න රාගසිතවිලි ද්වේෂසිතවිලි ගැන කතා කරන හැම වෙලාවකම රාගයටයි ද්වේෂයටයි ආහාර ලැබෙනවා. රාගයටයි ද්වේෂයටයි පොහොර ලැබෙනවා. බුදුහාමුදුරේ ඒ වෙනුවට නික්ලේශිතන දීලා තියෙනවා. ඒක ගැන කතා කරන හැම වෙලාවෙම රාගෙ නැති වෙනවා. ඒක ගැන කතා කරන හැම වෙලාවෙම රාගයට ආහාර නැති නිසා අපි පුළුවන් තරම් ඒක ගැන කතා කරමු. මේ ලිපියේ වචනයක්වත් නැහැ ඒක ගැන. අපි හැම වෙලාවෙම පහඳින්නේ හැම වෙලාවෙම ආහාර දෙන්න රාග ద్వේෂයට. ඉතින් ඒගොල්ල වැඩෙනවා. බුදුහාමුදුරන්ට නෙමෙයි අපි කඩුව දෙන්නේ අපි මාහරයට කඩුව දීලා තියෙන්නේ. කමඨාන් සුද්ධ කරන කියලා දෙන ඔක ඇත්ත. ඔක මේ වෙන්නේ නැහැ කියන්න නෙමෙයි හදන්නේ. නමුත් අපි සාමාන්‍ය බුද්ධිය තියෙනවද මේ වෙලාවේ ඒක ගැන කතා කරන්නේ නැතුව මම හිත යෙදිය යුත්තේ ආරක්ෂක භූමියේ ക്ഷേම භූමියේ මෙතනයි. ඒ මට දක්ෂකම තියනවාද? මට හිත වෙනකොට තව වැඩි කරන්න පුළුවන්ද කියලා අපි ඔක්කොම දිනුවා. ඒක තමයි ඇත්තට මේ කමඨාන් සුද්ධ කරනවා කියන එකේ මුඛ්‍ය අර්ථය. නමුත් අපි පුරුද්ද තියෙන එදා ඉඳලා හැමදාම ජීවිතේ වැරදිච්ච ගැන කතා කරලානේ. ඒ කියන්නේ මේ වැරද්ද තමයි පෝෂණය කරන්නේ. කතා කරන්න එපා. දොස් ගැන හෝ වැරදි ගැන හෝ පරිදිච්ච ගැන කතා කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේකට උදව් කරනවා. ඒ වෙනුවට කතා කළ යුත්ත අපි සම්මත කරගෙන ඉන්න ඕනේ. එනකට සරණ යා යුත්ත ඇත්තටම ඒ දේ දන්නවනම් නිවනමයි. ඉතින් දන්න මනුස්සය ඉන්නේ නිවනේ. තම නිවන ලැබලා නැහැ. එයා දන්නා මෙන්න මෙතන නිවන තියෙන කියලා. ඔතේ ඉස්සලාහව ප්‍රශ්න හතරටම උත්තරේ ඕකයි. ඒ නිසා සතුටු වෙනවා මේ මූණ දෙපිටි. එතකොට කවුරු හරි හිතනවා මේ මහත්තයාට මම කතා කරපු නිසා එයා අධික කාමභෝගී පුද්ගලයෙක් එහෙම නැත්නම් ද්වේෂ සහිත පුද්ගලයෙක් කියලා එයා ඊයමක් වෙන්න ඉඩ තියෙනවා. සභාව විසර මම ඇදලා ගත්ත නිසා ඒ නිසා එයාගේ අනන්‍යතාවය රකින්න පුළුවන් නම් මම කැමතියි. ඒකවත් කවුරු හරි බිල්ලට දෙන්න වෙනවා. මේක අනිත් එක කිසිම ප්‍රාණයට ප්‍රාණේ බිල්ලම ඉල්ලනවා. සරු බිල්ලක් දීලවත් රූපිට රූපෙ දීලවත් හරියන්නේ නැහැ. ඉතින් මම එක්කෙනෙක් ඇදලා අරන් ගහනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මට බයි. පව් අප්පා. ඒකට නම් කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඇති අන්ත ඒකට හරින් මේක කිවිච්ච ගැන මම රතුට වෙනවා. අර මේකේ ඉන්න අට්ටි ගැන මට විශ්වාස නැහැ. ඒ මොනවා ප්‍රශ්නයක් අහපු ගමන් මේ නිර්නාමිකව දුන්නට මේ ශාංශය ඇදලා අරගෙන ප්‍රසිද්ධියේ පබ්ලික් කේන් කරනවා කියලා එතකොට මට හිතෙනවා අනික් කටියටත් මෙයාට ගහනකොට රිදෙනවයි කියලා. මට ඒකට නම් සතුටක් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා මේ දක්ෂකම තියෙන කෙනා සබහා ගැන හැඟීමක් තියෙන එකනා බැනුම් ගහවට කරන්න දෙයක් නැහැ. කුටි ගාවට හම්බුණා. වෛරපළු ආවට කරන්න දෙයක් නැහැ. කරුණාකර ඉදිරිපත් වෙන්න. මොකද ඒක අපි මේ කරන්නේ සාසනය වෙනුවෙන් මේ අපේ පුද්ගලික තරහක් නැහැ. ඇද්දලම ගන්න ඕන ඔයා. එහෙම නැත්නම් අපි ආගමේ නතර වෙනවා. බුද්ධ ආගමේ ධර්මයේ ගන්න ඕනේ නම් ස්තුවාලි සුද්ධ කරන්න ඕනේ. වණමුගේ පාදන්න පාදපු ගමන රිදෙනවා. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. මේක ටිකක් අධික ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් මට විස්තර ගොඩක් තියෙනවා වගේ බලමු. ඊයේ දිනේ මාසෝ ප්‍රශ්නයට දුන් අවවාද අනුශාසනාවලට මා ඔබ වහන්සේගේ දෙපා නොමැද ස්තුති කරමි. ඊයේ ප්‍රශ්නය කෙටියෙන් පරියංකේදී කය සැහැල්ල වී හුස්ම සංසිඳී නාසය අරට සංවේදනා දැනේ. වරහන් ඇතුළේ තියෙන කම්පණය වන පෙන බුබුලු පුපුරන වැනි. මා දැන් මේ දෙස බලා සිටින විට කම්මැලි කමක් හෝ නිදිමතක් නොදැනේ. නමුත් සංවේදනා දෙස බලා සිටින විට සිත ඉඳහිට අරමුණු ගනී. මෙය මට මෙය මට දැනෙන මෙය මට දැනෙන පරිදි නම් ඉබේම අරමුණු වලට සිත ගොස් නැවත පෙර සංවේදනා වලට ඉබේම ආයාසයෙන් තොරව පැමිණේ. භාවනා මුල් කාලයේදී මෙසේ සිත වෙනස් වෙනත් අරමුණු වලට ගොස් නැවත ඒම ඉබේ සිදු නොවූ අතර මා විසින් සිතට නිග්‍රහ කොට ආයාසයෙන් යුතුව නැවත භාවනා අරමුණට සිත ගත්තේය. ඊළඟ පරිච්ඡේදය තියෙන්නේ මා අපි ඒක විවෘත විසඳ ගමු මේක නා මම දන්නවා පැහැදිලිවම නිර්නාමකෝ ඉන්න කැමති ඇති ඒකයි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ සමහර විටක මට කැඳවන්න ඉඩ තියෙනවා කැඳවන්න නැතුව කතා කරනවා මට කියන්න තියෙන්නේ මේකෙදී අවස්ථා තුනක් ගැන කතා කරනවා ආනාපාන කියන එකක් දෙක පෙන්නනවා නාසිකාග්‍ර වෙන පුපුරු ගැහිලි බබුල උපරන්න වගේ එකක් ඊට පස්සේ අරමුණු වෙනවයි කියලා තියෙනවා තුනක් තුන්වෙනි එක මේ තුනෙන් දැන් අපි මේ තුන හරියටම වෙන් කරගත්තේ නැත්නම් මට උත්තරයක් දෙන්න බෑ. දැන් මේ කෙනා පිළිගන්නවද මේ ආනාපානයමයි මේ නායද පැත්තේ පුපුරු ගහන්නේ බුබුලු දාන්නේ කියන එක එහෙම නැත්නම් වෙන එකක්ද කියලා. එතන එක පටලවිල්ලක් තියෙනවා. ඊට පස්සේ මේක තියෙද්දි වෙන එන අරමුණු රූපයක්ද සද්දයක්ද ගඳක්ද ඒක නම් කරලත් නැහැ. ඒකට මම වචන පාවිච්චි කරන්න බෑනේ මට. දැන් මෙතන තියෙන්නේ මේ මේ පුපුරු බුබුලු ගහන එකත් ආනාපානයෙන් බව දැනගෙන නැත්නම් ඒකෙම වෙනස් ආකාරයක් බව දැනගෙන එතෙන්දි සද්ද ඇහෙන එකද මේ කතා කරන්නේ එතෙන්දි රූප දකින්න එකද මේ කතා කරන්නේ එතෙන්දි හිතවිලි එන එකද මේ කතා කරන්නේ වේදනාවද කතා කරන්නේ කියන එක මට පැහැදිලි කරලා දුන්නේ නැත්නම් මම මේ කරලා දෙන එක තේ අනුව මට ඉදිරියට යන්න බෑ ඒ නිසා මට සිද්ධ වෙනවා දැන් ඉදිරියපත් වෙන්න කැමති නැත්නම් ආයසරයක් මේකොල කැලලම ඉල්ලගෙන මට මේ තුන ඉවෙන් කළා කියන්නේ මගේ පළවෙනි ප්‍රශ්නේ මේ පුපුරු ගහන බුබුලු දාන වගේ தત્ත්වය ආනාපානයේම ආකාරයක්ද නැත්නම් ආනාපානෙ ගිහිල්ලා වෙන අරමුණක් ප්‍රදපත් වීමක්ද මේක තියෙද්දි එනවයි කියන අරමුණකට නම් කළා කියන්නේ අරමුණ කියන පොදු වචනෙන් කතා කරන්න එපා ඒකට මට උත්තර දෙන්න වචන තෝරන්න වෙනවා කැමති දෙයක නයි ඉදිරියපත් දෙන්න නැත්නම් මං ඉල්ලා හිටනවා ආයෙසරයක් මේ වගේ හෙටක් දවසක් තියෙනවා අපට ලියලා ඉදිරියපත් කරන්නයි කියලා අපි යනවා ඊගාව කොටසට ඒක අනික් කොටස කියවන්න එපා දෙනවා. කියවන්න. අනිත් එක කියවන්න. ඔබ වහන්සේගෙන් අසන ප්‍රශ්නය නම් තව කොපමණ කාලයක් මා නාසයාවට සංවේදනා දැකිය යුතුද? ශරීරයේ අනෙක් කොටස් වෙත රෙකර්ඩ්ස් අතුල තියෙනවා හිත හිස් මුදුනේ සිට දෙපතුල දක්වා සිත ගෙන යාමට මෙය සුදුසු කාලය නොවේද? තවද මෙම වැඩසටහනකින් පසුව ඔබ වහන්සේගෙන් භාවනා උපදෙස් ලබා ගත හැකිද? දුරකථන මාර්ගයෙන් අහලා එසේනම් මේ සඳහා තොරතුරු ලබා දෙනමින් බැගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. ඒක නිසා තමයි ඒකට උත්තර දෙන්න තමයි මම අහන්නේ මේ නාසියග මේ දැනෙන පුපුරු ගහන බබුලු පුපුරන වගේ දැනෙන එක ආනාපානීය විපරිණාමයක් විදිහට හඳුනාගන්නේ නැත්නම් ආනාපානිය තල්ලු කරගෙන ආපු ආගන්තුකෙක් විදිහට සලකන්නේ කියන එක ඊටාම වැදගත් මට උත්තර දෙක ඒක දැනගෙන තියෙද්දි බොඩි ස්කෑනින් කරන්නද කියලා අහනවා. කවදාහක්වත් අපි එහෙම එකක් කියලා නැහැ උපදේශවල. ඉතින් ඒ තියෙද්දි මේ කාගේ උපදේශද මේ වෙන කතා කරන්න කියලා. මොකද අපේ උපදේශ මාලාව කිසිම තැනක කියලා නැහැනේ මේ ආනාපාන තියෙද්දි මේ අනුන්ගේ සීනි කරන්නයි කියලා. තමන්ගේ රීන් රහත්වලත් කිරා ගන්න බැරුව ඉන්න වෙලාවේ. ඒකල අහනවා ඊට පස්සෙත් මට මේ දෙන කරදරේ ලංකාවට ගිය පස්සේ දෙන්න බැරිද කියලා අහනවා. අනේ මං ඔච්චරම මෝඩයි කියලා හිතනවාද? මේ තරම්ම මම මෝඩයි කියලා හිතනවාද? මෝඩ නම් මට මෙච්චර අවුරුදු 63ක් ජීවත් වෙන්න පුළුවන් කියලා හිතනවා තනි කඩේක් වශයෙන්. බෑ. ඔය ඔක්කොටම ටෙලිෆෝන් දෙන්න ගියොත් එහෙම හරිම කරදරයි. නිසා මං ඉල්ලා හිටනවා හෙටත් කතා කරන්න. එතකොට මට පුළුවන් මේ හරහා අනික් අයටත් ඒ කියන්නේ මේකට ප්‍රබුද්ධ අයට මෙතෙන්ට ඇවිල්ලා තියෙන අයට අපිට sannivedanayak කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට පොදු උත්තරයක් දෙන්න. මම පොදුවේ කියනවා සංවිධායක මණ්ඩලය දැන්නවත් දන්නවා මං අල්ලන්න බලනවා අල්ලන්න පුළුවන් ඊමේල්ස් වල විතරයි මගේ ඊමේල් එක මම ප්‍රසිද්ධයි ඒ නිසා සංවිධායක මණ්ඩල ඕනම කෙනෙකුට අහන්න හැබැයි මේ මයිලක තියෙන්නේ නෝට් නෝට්බුක් එක ඒකේ ස්ක්‍රීන් එකට වැඩි දිග ලියුම් තිබුණොත් කියවන්නේ නැහැ ස්ක්‍රීන් දෙක තුන පෙරලෙන ලියුම් තිබ්බට මට කියවන්න වෙලාවක් නැහැ. ඒක පුළුවන් තරම් දැන් මේ මේ එහෙම කතා කරනකොට අපිට අඩු කරන්න පුළුවන් කිව්ව යුත්තේ මොකද්ද කියලා දන්නවනේ. කිව්ව යුත්තේ මොකද්ද කියලා දැනගන්න ඕන සංවිධාන මණ්ඩලයේ ඕනම කෙනෙක් හම්බෙට ඒගොල්ලෝ ගාව කොලයක් තියෙනවා. කමඨාන් වාර්තාව ලිය යුතු ක්‍රමේ. ඒක මම නෙතුව කරතයි. එතකොට මට එන්නේ ඒ ෆෝමැට් එකට වැඩි දෙයක් මම දන්නවා. ඒකට මම විශාල පිරිසකට නොසලකා හරිනවා. මොකද මම මයිලකට සම්බන්ධ වෙන්නේ ගොඩක් විපස්සනා කරන අය. Tamange අත්දැකීම කියන්න කැමති අය විතරයි. අරයාගේ භාවනා, මෙයාගේ භාවනා ආරෝපදෙස් ආපු ගමන් මම මේ මීටේ ටික ස්ක්‍රීන් කරනවා නැත්නම් ෆිල්ටර් කරනවා. ඒකෝලේ එහෙනම් මම වෙනම තියන්න යාට කැමති නම් ඇල් අරගෙන හරි ඒක නිසා මම දැන් මෙහෙම කිව්වහම දැන් තියෙනවනේ channel එක කැරෙනවනේ. මේ හැමතැන සුරාදාවම මේ කටි භාවනාවක් කරනවා මෙහි. මම වරින් වර ලංකාවේ ඉඳලා බෑ එකමාරක ටෙලිෆෝන් එකෙන් මම සම්බන්ධ වෙනවා. එදාට ධම්මදන්න පන්සලේ සමහරට බෑ එකමාරක කදා ප්‍රශ්නයක් අහන්නේ අපිත් එහෙ ධර්ම සාකච්ඡාවක් ඉන්නේ මෙච්චර බසිනේක නෑ අපි දෙගොල්ල ස්පීකර් ෆෝන් එකකින් සම්බන්ධ වෙනවා. ඉතින් එදාට මෙතෙන් ඇවිල්ලා හිටියා නම් නැත්නම් ඇවිල්ලිවලා මේ ලිඛිතව දීලා තිබුණා විජේ මාත්‍ය හරි කාට හරි ඒගොල්ලෝ කියලා දෙයි. මේ ප්‍රශ්නේදී මෙන්න මේ දේ විදියට ගියොත් අපිට මේ නඩුව ඇහෙයි. නැත්නම් නඩුව විසිනවා කියලා. ඉතින් ඒ ඒ තියෙන channels අපි ආධාර කරන්නේ නැතුව අනුත් channels පටන් ගන්න හදනවා කියලා කියන්නේ තිබුණේකට ගරු කරන්නේත් නැහැ ඉවරක් කරන්නත් බෑ. එතකොට කියන්නේ මේ බැඳපු ජීවිතයේදී අලුත් ලව් affairs පටන් ගන්න හදනවා. හරි භයානකයි. දැන් මෙතන තියෙනවනේ දැන් givisුමක්. මං හරි කැමති ඒ බැඳපු බිරීම ගහගෙන යන්න. මේ ප්‍රශ්නයත් <laughs> එච්චර හොඳ ප්‍රශ්නයක්. ආධුනිකයෙක් වශයෙන් පිම්බීම හැකිලිම බලන ආකාරය විස්තරාත්මකව පැහැදිලි කර දෙන්න. ඒ වගේම දැනගන්න අවශ්‍යයි වෝකින් මෙඩිටේෂන් කරන විට කකුල හසුරන ආකාරය හා මෙනෙහි කරන දේ පිළිබඳ පැහැදිලි විස්තරයක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. මේකට මට කැන්ඩල් බාක් රිට්‍රීට් එකේ කරපු බණපටියෙත් එක්කම තව පටියක් හම්බ වෙලා ඇති. ඒක මට පියාට කීතාවක දෙන්න කියලා. ඒකේ තියෙනවා පැයක ඉන්ස්ට්‍රක්ෂන්ස්. කෙලින්ම බිම්බි මැකිලිම ගැන කියලා තියලා තියෙනවා. කෙලින්ම සක්මන ගැන කියලා තියෙනවා. ඉතින් ඒක ඉල්ලන්න හැම කෙනෙකුටම අයිතිය තියෙනවා. අනිත් ඒක ෆ්‍රී දෙන්නෙත්. ඉතින් ඒක දෙන්න හැබීම දෙන්න ලැබීම අපි මේ දවස් පැත්තට හමු වීමෙන් හම්බෙච්ච වාසියක්. ඒ නිසා මම කියනවා සංවිධායක මණ්ඩලයට ඒක ලෑස්ති කරලා තියන්න. එහෙනම් නිස්සාරණවනේ ධම්මජීව හඳුරෝ කියලා දෙන භාවනා උපදේශ ටිකක් ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් nissan.lk එකට යන්න. එහෙම නැත්නම් damsara.org එකට යන්න. නැත්නම් මේ කොහාට හරි ඊමේල් එකක් දාන්න. මට මේ කරුණා කරලා එක මට බිම්බීම හැකිලිම කියලා දෙන්න. නැත්නම් nissan වැනි කෙනෙක් ඒක ඕනම කෙනෙක් කිසියම් පැකිලීමකින් තොරව උනන්දුවෙන් කරලා දෙයි. දැනට මේ ක්‍රියාත්මක වෙලා තියෙන එක තමයි ඊයේ බෙදපු CD එකේ මේ පියාමත ඉන්නද කිට්ටෝ ඒකේ දාලා තියෙනවා මේ බණපටියේ. හම්බුණාද? කැන්ඩල් බාග් බණත් එක්ක ඉන්ස්ට්‍රක්ෂන් CD එක තියෙනවා. අර සහඩෝ ආමුදුරෝගේ කනේ සානස. ඔව්. අයිරින් හම්බුන්නේ නැහැ මේක. ඒක ඕනනම් හරි ගස්සලා දෙන්න පුළුවන්. නෑ නෑ තව CD එකක් තියෙනවා. කැන්ඩල් බාග් එකට ආපු අයට දුන්නා මේ CD දෙකක්. සයෝඩ් මේ පඬිතාරාමේ බුරුමේ බුරුමේ පඬිතාරාමේ දෙකයි අනිත් එකයි. දැන් අපේ දැන් plan එක අලුත් plan එක චිත්‍ර මහත්තයයි මයි කතා වුණේ. දැන් මෙහි රිට්‍රීට් එකේ CD එක හදනකොට අපි සියල්ලම එකකට දාලා ඔයගලට දෙන්නම්. භාවනා උපදේශ ටික වෙනමයි. ඒ පඬිතාරාමේ මේ දෙකයි ස්වයං වහන්සේගේ ඉන්ට්‍රොඩක්ෂන් එකයි. ඒ සියල්ලම දැන් මේ ධම්මසරණ එකේ කරපු රිට්‍රීට් එකේ CD එකත් එක්ක අපි දෙන්න plan කරගෙන ඉන්නවා. ඒක නිසා ඔයගොල්ලන්ට ඒවා ලැබෙනවා. ඒ වගේම දැන් ස්වාමීන් කිව්වා වගේ නිස්සරණ වනේ වෙබ්සයිට් එකට ගියාම අර සක්මන් සක්මන පිළිබඳ පොතක් ගන්න පුළුවන්. තව තව resources තියෙනවා ඒකේ. ඒකට ගිහිල්ලා බලන්න. එතකොට ගන්න පුළුවන්. ඒ කාට හරි කම්පියුටර්ස් පිළිබඳ අවබෝධයක් නැත්නම් මේ ධම්මසරණ සංවිධායක මණ්ඩලේ නැත්නම් කැනල් බාග් සංවිධායක මණ්ඩලේ කියන පුද්ගලිකව හම්බ වෙන්න. ඒගොල්ල කියන්නේ දැන් පියා කියන එකේදී පටලෙන් ඉඳ තියෙනවා මේ අහන්නේ පිම්බි මැකිලිම. ඒකට දෙන්නේ අපි මහසී සයිඩෝකේ CD එක. ඒක බුරුම එක කෙලින්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරපු එක. ඊට පස්සේ ඒකෙම තියෙනවා සක්මන. ඊට පස්සේ මේ ධම්මජෝ කියලා හමුදු කෙනෙක් ඉන්නවානේ. ඒ හමුදුරුගා වෙනම එකක් තියෙනවා ඒකටම. ඒකේ පිම්බීම හැකිලිම ආනාපානිය කියලා වෙන් කරලා නැහැ. තියෙනවනේ තියෙන්නේ ආනාපානිය. ඉතින් ඒ නිසා ওই දෙකත් නුග වෙලාවට අජීර්ණයට හිටනවා මේක දෙකම දුන්නොත් ඔගේ පටලවා ගන්නවා. ඉතින් ඒ නිසා එවනම් කියලා දෙන්න ඕනේ මේක මේ පෙට්‍රල් ඩීසල් දෙකම තියෙන හැබැයි මේ වාහනේ එන්ජින් එක ඩීසල් කෑන් දෙකක් දෙනවා කොයි එකට හරි කමන්නේ නැහැ කියලා වගේ ඒක විස්තර කරලා දුන්නද මේක සබාවක මොනවා හරි අමතරින් දුනොත් කවදාවත් හරි පැත්තට නෑ යන්නේ අනිවාර්යෙන් පටලවා ගන්නවා ඒක පිළිබඳව මම විතර දන්න කෙනෙක් මේ මුළු සබාවෙම නැහැ ඒ නිසා අහන එකනට අහන දේ දෙනවා මිසක් කවදාකවත් පොදුවේ කරන්න යන්න එපා. කරන්න යනකොට පුංචක් දෙන එක තමයි හොඳ වැඩේ. අඬනකොට කිරි දෙනවා. වැඩිපුර දුන්නොත් මේ දෙන සීඩී මේ මේ වගේ මේ වතුරෙක් වැහෙනවට ලිමිනවට වහන්න ටේබල් මැට් එකට නැත්නම් බබාලට රෝල් කරන්න මයිල මන් දීපු ඉතාමත් වටන හොයන්න බැරි සීඩ් එකක් දුන්නාට පස්සේ ඒ මහත්තයාගෙන් මම කම ගිහිල්ලා අහලා ගෙනද අනේ ස්වාමීන් වහන්සේ ඒ ටිකට පුතා ගෙනියලා ඒකේ සින්දුව ගැට රෙකෝඩ් කරලා. <laughs> ඉවරයි. ඒ ඉතින් මම යාගේ දෝෂයක්වත් පුතාගේ දෝෂයක් මගේ දෝෂෙනේ. 13 වංශෙලා තීරවණ නම් කුස්සිය ගහරි කක්කුස්සිය ගහරි තැම්පත් කරන්න එපා. ඒක ධාතු කරඬු ඔබ තියන්න. නැත්තම් 13 වංශෙලා හිටින්නේ නැහැ. ඒ නිසා මේ කමඨහන් වාර්තා කියන පොතක් CD එකක් රකින්න දන්නේ නැත්නම් ඒ වනසයා ගෙදෙට්ට ගිනින අපායක් වෙනවා. ලොකු සංසී ඉන්න කාලේ කිව්වා අහපු නැති කෙනෙකුට කවදාකවත් මේක දෙන්න එපයි කියලා. මොකද මේ කමඨහන සුද්ධ කරගන්න තියා කමඨහන ගන්නවා කියන්නේ විසුද්ධි මාර්ගයේ කොළ 16ක් විතර කියවන්න වෙනවා ඔයගොල්ලන්. කොහොමද ස්වාමීන් වහන්සේ ගාවට යන්නේ? ගිහිල්ලා කොහොමද කමඨහන් ඉල්ලන්නේ? ගත්තට පස්සේ කොච්චර ගෞරවයෙන් කටයුතු කරනවද? අපි මේක CD එකට දාලා දීපු ගම ඒක ගිහිල්ලා නරක දැන්න දැම්මොත් අර ගුරු પરම්පරාවම ඉවරයිනේ. ලේසි වැඩක් නෙවෙයි පැවිදි වෙලා හාමුදුරුවෝ ගාව දරදී ඇදලා මාස ගාණක් ඉඳලා වැඳලා බුලත් අතක් දීලා කියන්න ඕනේ. අබ්බ දුක්ඛ නිස්සන්න මට කමටහනක් දෙන්න කියලා. දැන් මේ කට්ටිය නිකමට CD එකක් දෙනවා යනකොට. එතකොට ධම්ම අපේ ඥානানন্দ ස්වාමීන් කියනවා ඒ දවස්වල කාට හරි ත්‍රිපිටක ධාරී වෙන්න ඕනේ නම් අවුරුදු කීයක් බත් බැඳගෙන පැල් බැඳගෙන පටපාඩම් කරනවා. දැන් CD එක සාක්කුවේ දාගත්ත ගමන් ත්‍රිපිටක ධාරි. CSCD කොන්ෆරන්ස් ඒ CD එක ගහගත්තු සාක්කුවේ භාෂා 6යි සත් භාෂා පරමේශ්වර ත්‍රිපිටක ධාරි. මොකද ඒක නිකන් දෙන්නේ කොහෙන්ක සිස්ටම් එකේ. එනිසා මේ නපුරු තැන්වල තියන්න එපා වටිනා දේවල්. ඒ වටිනා දේනකොට ඒක ගරු කරන්නේ මේ බුද්ධල ගරුකත්වයක් ගන්න නෙමෙයි. අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ වැඳගෙන ගියේ හින්දා. ඒත් අපේ අතින් අඩුපාඩුකම් වෙච්ච නිසා තමයි අපිට මේ තාම දඟලන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා ලැබෙනකොට රකින්න තරම් ධාතු කරඬුවක් නැත්තම් ගෙන්න ගන්න එපා. ගිහි ගෙවල් කියලා කියන්නේ පුදුමාකාර තැන. ඉවයිදෝ CD අතර මෙතන දානවා, පොඩි උණ්ඩ දෙනවා, තේ කෝපේ වහන්න ගන්නවා. එහේ ඒ බණ පොතක් දෙනකොට මම කියන්නේම මේක ගිනිලා වට්ටක් හොදන්න ගන්න එපා. කඩේ ගිහලා කරවල හොදන්න ගන්න එපා. <coughs> කියනවා හූග්ගාට හරියන්නේ නැහැ ගිහිල්ලා කරන්නේ ඒක තමයි. ඉතින් මම දන්නවනේ. අනික් ගමන දෙනකොට ඕන්න කොත්ත ගෙනත් දෙනකොට තේ කහට හැරිලා. එහෙනම් කරවල ගඳයි. කොහෙන්ද? මේක විනාශ කරන්නේ කතෝලික කෙනෙක්වත් මුස්ලිම් මිනිස්සෙක්වත් අන්‍යාගමිකෙක් නෙවෙයි බෞද්ධයා. බෞද්ධය දන්නේ මේ මොකක් එක්කද වැඩ කරන්නේ නිකන් දෙන නිසා ඔය දෙමළ පත්‍රේ හැටි කියවුණා. පත්‍රේ උඩ පැත්ත අල්ලගෙන බලන්නේ. ඇයි නිකන් ඒ පත්‍රේ ඔෆිස් එකේ නිකන් තියෙනවා. ඉතින් දෙමළ පත්‍රේ බලනකොට නැව් පෙරලිලා. මොකද මේ නැව් පෙරලිලා? ආ මේ දෙමළ පත්‍රේ උඩ බල්ල බල්ල මාරු කරලා තියෙනවා. ඒවුව කමටහන් නෙවෙයි. ඒවුව අපි ඔය විශ්වවිද්‍යාලෙින් නැති විශ්වවිද්‍යාලයට පින්සිත් දෙන්න ඉගෙන ගත්ත ජෝක්ස්. හරි අපි යනවා ඊගා ප්‍රශ්න. ඒකේ තියා සංස වන් පිටක පිටක ප්‍රශ්නයක්. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මා දැනට මාස එකහමාර දෙකක පමණ කාලක සිට භාවනා කිරීමට පටන් ගත්ෙමි. දිනපතා භාවනා කිරීමට පටන්ගෙන දැනට සති කිහිපයකි. ආනාපාන භාවනා කිරීමේදී නිතර මම තුන්වන පියවරේදී පටලැම් ගතියක් පටලැව් ගතියක් දැනේ. ඈ? පැටලව් ගතියක් කියලා තින්නේ. පට් පට්ලව් පට්ලව් වගේ තින්නේ පියානේ. පටලන ගතියක් දැනේ. ඒ සමගම හිත විසිරීමට පටන් ගනී. නමුත් ඔබ වහන්සේගේ උපදේශ පරිදි සිත කයේ සිත කය කයේ පිහිටවා ගත්තෙමි. ඊයේ දිනේදී ටික මොහොතකින් નિરાයසයෙන් ආනාපානය ඉස්මතු වී ආවේය. ඉන්පසු ක්‍රමයෙන් හුස්ම නැති වී ගොස් නැති වී ගියේය. හුස්ම තුනී වී ගොස් නැති වී ගියේය. නැවතත් ආයාසයෙන් ආනාපානය කය ආනාපාන කය මතු කරගත්තේය. නැවතත් හුස්ම තුනී වී ගොස් නැතිව ගියේය. මෙලෙස කිරීමේදී කිරීමේදී සිත වෙන සිත වෙන අරමුණු වලට යෑමට පටන් ගත්තේය. ඒක පරිච්ඡේදයක් සනස්. එතකොට මට දැනගන්න ඕනේ ඉස්සල්ලාම අපි ආනපාන දානකොට මගේ පියවර තුනක් සඳහන් කරලා තියෙනවා. ඒක නැති උනායි කියමුකෝ. ඒ පියවර වලදී හිතේ තියෙන යම් කිසි ආතතියක් යම් කිසි අසහන ගතියක් ඊට පස්සේ ඒ තුන ගෙවිලා පටලැවෙනව හරි කියලා අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවෙත් තියෙනවා ආතතියක්. අසහනකාරී ගතියක්. ඊට පස්සේ ආයෙ කයට හිත දාලා ආනපනේ සංසිඳුණාට පස්සෙත් පුංචි විදිහේ හරි ලොකු විදිහේ හරි ආතතියක් අසහනයක් තියෙනවා. මේ තුنين Tamanට වැඩියෙන්ම අසහනකාරීක මොකද්ද? සහනකාරීක මොකද්ද කියන එක කියනවනම් මේ තුල උත්තරේ තියෙනවා. Tamanට වැඩියෙන්ම සහන්තියක් තේරෙන්නේ ආනපන හොඳට ගොරෝසුව තේරෙනකොටද? නැත්නම් සියුම් වෙන තැනද, පටලවිච්ච තැනද, නැත්නම් සංසිඳිච්ච තැනද කියන එක යෝගාවචරයාගෙන් මම බලාපොරොත්තු වෙන දෙයක් නැත්තම් මට අමාරුයි විග්‍රහ කරන්න. ඇති ඒක සපේලා කියන්න කැමතිද මේ සභාවට මේ ලියපු එකනම්. එම් කියනවනම් අනික් අයට උදව් වෙයි කියලා හිතනවා. අපි මේ කතා කරන දේ වටහා ගැනීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ අර තුනී වීගෙන හුස්ම තුනී වීගෙන වගේ දැනෙන මොහොත සහනයක් තියනවා වගේ කියලා දැනුණා. තුනී වීගෙන මොහොත ඒ තුනේ කියන්නේ දරුණු හොඳට හොඳට හුස්ම ගන්න තිබිලා ඒක හිමීන් සැරේ අර අඩු වීගෙන වගේ යන මොහොත යම්කිසි සහනයක් වගේ දැනුණා. ඊට පස්සේ ඒක හැමම ඊයේදී ඒක නැති වෙලා ගියා. නැති වෙලා ගිහිල්ලා ආපහු ඒ නැති වෙච්ච හින්දා මං ඊයේ ඒක ආපහු ඒක ඒ ගැනම ආපහු අවධානය යොමු කරනකොට ආපහු ඒක මතුවලා ආවා ආපහු අර ආපහු ඒ කියන්නේ හොඳට දැනෙන මත්තටම මතුවලා ආවා ආපහු ටිකක් වෙලා ඒකෙම ඉන්නකොට ආපහු ඒක තුනී වීගෙන ආපහු කියලා ආපහු නැති වෙලා යනවා ගියා ආපහු ඒක මතුවනවා අර තුනී වීගෙන ඉන්න තැන තමයි සහනයක් වැඩිපුර දැනුනේ නමුත් මීට අමතරව මෙතන දෙපොලක සඳහන් කරනවා මං කය ගැන බැලුවයි කියලා මුලින්ම මුලින්ම මම භාවනා කරනකොට එහෙම හිතුවේ නැහැ මුලින්ම ආනාපාන සතිය ගැන හිතුවේ නැවත ඊයේ හාමුදුරුවෝ උපදේශපාදී කය ගැන බලාගෙන ඉන්නකොට નિરાයාසයෙන්ම ආනාපාන සතිය මතු වුණා. ඒ ඒ හරහා තමයි ඊට පස්සේ ආනාපාන සතිය දිගටම කරගෙන ගියේ. එතකොට මම මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නට සෑහෙන උත්තරේ ලැබුණා. නමුත් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ ලියුපේකට අදාළ නෙවෙයි. ඉදිරිපත් වෙච්ච කෙනාගෙන් අපිට සභාවට තොරතුරු ගන්න. දැන් අපි පළවෙනි සැරේ ආනපන සංසිඳිලා හිතලා හෝ නොහිතා හෝ ආනපන ආයෙ වැඩි වෙනවනේ. ඊට පස්සේ ඒක සංසිඳනම් ආයෙ සංසිඳනවනේ. ආයෙ වැඩෙනවනේ ආනපන. ආයෙ සංසිඳන මේ එnde end end ආනපන නැවත මතුවෙනකොට ගොරෝසු කමේ නැවත මතුවෙන අවස්ථාවේ ගොරෝසුකම ඉස්සල තරමටම තියෙනවද නැත්නම් එන්නේ ඒකත් එන්නේ එන්නේ එන්නේ මතු වෙනවා තමයි ඉස්සර තරම් ගොරෝසු නෑ මතු වෙනවා තමයි ඉස්සර තරම් කලබල කරන්නේ නැවත ආනපානට යන්න පුළුවන් ගතියක්ද තියෙන්නේ නැත්නම් එන්නේ එන්නේ එන්නේ ආනපානේ නැවත මතුවෙන එක භාවනාවට බාධා කරම පාලනය කරගන්න බැරි තත්ත්වයට යහමද්ද තියෙන්නේ. ඔය නැවත මතුවීමේදී පළවෙනි තරම් ඒක ගොරෝසු නැහැ. ඊට පස්සේ ඒ ගැන විමසන්න කියලා හිත විසිරලා ගියා. ඊට පස්සේ හිත විසිරෙන්න ගත්තා. වෙන වෙන ඊට පස්සේ ආයෙ මතුවෙනවනේ අනපනේ. ඒ මතුවෙනට ඒ තරම්ම ගොරෝසු නැද්ද? ඊට පස්සේ ආයෙ තැම්පත් වෙනවා. ආයෙ විසිරෙනවා. විසිරෙනකොට ආනපනේ මතුවෙනවා. අන්න ඒ වැඩපිළිවෙලේ තියෙනනේ ආනපනේ මතු වුණාට මතුවෙන්නේ ඉස්සල තරම් ගොරෝසු නෙවෙයි කියලා. ආන්න ඒ தત્ත්වේ දකින්න සඳහා මුතෙන්ද ගියාට පස්සේ උත්තර දෙනවා එක පර්යාංකයක ඒ වගේ 10 15 සැරයක් විසිරෙන්න අරින්න විසිරෙන්න අරින්න විසිරෙන්න අරින්න විසිරෙන්න අරින්න කරනව නෙවෙයි කෙරෙනවා එතකොට තමයි තියෙන්නේ ඇවිස්සුනාට ඉස්සල තරම් ඇවිස්සෙන්නේ නැහැ. තැම්පත් උනාට ආය ඇවිස්සෙනවා. ඇවිස්සුනාට ඉස්සල තරම් ඇවිස්සෙන්නේ නැහැ. එතකොට තමයි තේරෙනවා මේකේ පොඩි කීකරු ගතියක්, ආම්බාම් ගතියක්. ඉතින් ඒ නිසා ඇවිස්සීම සහ තැම්පත් වීම දෙකටම නායසික යන්න අරින්න. හැබැයි එක පරියන්කයක 10 12 20 30 අවස්ථා වෙන්න අරින්න. එතකොට කියනවා පරියන්ගේ පොඩ්ඩක් දික් වුණාට කමන්නේ නැහැ කියලා. පැය නෙමෙයි පැයට වැඩිය පොඩ්ඩක් ගියත් කමන්නේ නතර ඇවිසිච්ච තැනක නතර වුණොත් පශ්චාත්තාප වෙලා නතර වෙනවා තැම්පත් වෙච්ච තැන නතර වුණොත් අපරාධ වෙලාව නැතුණානේ කියලා කන මේ අරකට ආසාව ඇති වෙනවා ඒක නැතිවීම සඳහා තැම්පත් වෙනින් ඇවිසින්න අරින්න තැම්පත් වෙනින් අරින්න ඇවිසින්න අරින්න මේ දේ වෙනකොට මේ ඇවිසීම එන්නෙන් අඩු වෙනවා අන්නේ ක්‍රියාවලිය යන්නේ එතකොට ඒ අහපු ප්‍රශ්න පැත්තෙන් බලනකොට මේ අපි කරපු සාකච්ඡාවේ මොකද්ද හිතට ගත්තේ? තමන්ට හම්බෙච්ච දැනුමුතුකම මොකද්ද? දිගටම කරන්න ඕනේ මම දෙවෙනි ඡේදයේ තිබ්බා ඊට පස්සේ ඒක ලාලා මාතර කියවන්න කිව්වොත් ඒක නෑ කමන්නේ මිනිස්සේ ඉන්නේ හසෙන්දරගේ පුළුවන් හොඳයි මේ අපෘත්‍ය අමාරුයි කියවා නෑ නෑ මේ වෙලාවේ මේ වෙලාවේ කට්ටිය ඉන්නේ ඔතන අපි ඔකට උන් කන්දෙනික ලාභයි අපිට ඊට පස්සේ ඊයේ සාකච්ඡාවට සම්බන්ධ වුණා මට හිතුණා මේ මම අර නැවත ආනාපාන සතියට හොයන්න යන්නේ නැතුව මේක මෙහෙම නැති වෙනා යනවා නම් ඒක දිහා බලන් හිටියනම් හොඳයි නේද මම මේ ඊයේ උදේ තමයි ඔක උනේ. ඉතින් මම හිතුවා මම මේ වැරද්දක් කරලා තියෙන්නේ. ඊයේ සාකච්ඡාව සම්බන්ධින්ද අද ආපහු අදත් ඒ වගේ උදේ කරනකොට ඒක තුනී වෙලා ගියා. ගියා ගමම මම ඒක අද ඒක ආපහු මතු කරගන්න උත්සාහ කරේ නෑ මේ ගියා ගියා මම හැමමම හිටියා ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ එකපාරට වෙන අරමුණක් හිතට ආවා ඒ වෙන අරමුණ ආවට පස්සේ තමයි මට දැනුනේ මේ මම එක එක ටික වෙලාවක් ඉඳලා තියෙනවා අර වෙලාව කියා ගන්න බෑ කිසිම අරමු කියන්නේ මට මතකයක් නෑ මොකද්ද ඒ තිබ්බේ කියලා බලනකොට මම ගොඩක් කොන්ද මේ පහත් වෙලා වගේ මට දැනුනේ මගේ මට හිතා ගන්න බෑ මම පහත් වෙලාද හිටියේ කෙලින්ද කියලා. ඒ හින්දා මම මනසෙන් ආපහු කෙලින් වෙන්න උත්සාහ කරනකොට තමයි තේරුනේ මම ඇත්තටම පහත් වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ උනේ දැන් මගේ හිත හැමදෙස්සම අහන්න ගත්ත අර ඇත්තට ඒ කියන්නේ අර අරමුණක් නැතුව හිටියා දැන් මොකක්ද උනේ මේ මං ආනාපාන සතිය දැන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා දැන් ඒ පාර අරගේ අර අර නැතිවෙච්ච එක ගැන හිත විමසනවා. ඒතකොට හිත සෑහෙන විසිරෙන්න ගත්තම කොහම දෙවෙනි අද අද උත්සාහ කරේ නැහැ නවත ආනාපානේ මතු කරගන්න. එතකොට කියවෙනවද අද මේ උදේ කරන්න ඉස්සෙල්ලා මේට ඉස්සර වෙලාදී ආනාපාන නැති වෙච්චාම ඇති කිරීමේ ප්‍රයත්නයක් තිබුණයි කිය. ඔව්. ඒක තමයි හරීම අමාරු කියලා දෙන්නේ. මේ මේ වාක්‍ය දෙකක් මේකේ ගැබ් වෙලා තියෙනවා. පළවෙනි ලියුපු එකේ. ආනපන සංසිඳනකොට ඒ යෝගාවචරයට තනි ගතියක් දැනෙනවා. පාළු ගතියක් දැනෙනවා. කම් එදියා එක්කෝ ආනපන මතු කරගන්න හදනවා. ඒ වෙනත්නම් බුද්ධ අනුසතිය කරන්න හදනවා. ඒ වෙනත්නම් මේකේ අනිත්‍ය දුක්ඛ බලන්න හදනවා. මොනම හරි එකක් දාගන්නවා. ඉතින් ඒක ඒ යෝගාවචරයට කවුරු කියනවද කොහෙන් මේ ඔපිනියන එනවද දන්නේ නැහැ. ඒක හරිම අමාරුයි මේ බුද්ධිස් සර්කල්ස් වල කරන්න. මොකද බෞද්ධය තුල විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. වෙන කෙනෙක් දන්නවා ආනාපාන සංසිඳනකොට හිත සංසිඳෙනවා නම් ආයේ මොකටද අවසන්නේ? ඒක අබෞද්ධයට හොඳට තේරෙනවා. බෞද්ධයට තේරෙන්නේ නැහැ. බෞද්ධයා හිතනවා මේ මෙතෙක් උදව් කරපු ආහනපාණි නැති වුණා. අනේ මෙයාට අපව එන්න කියලා තේ ටිකක්වත් දීලා පිටත් කරන්න ඕනේ. එතයි ස්තුති කරන්න ඕනේ කියලා ආයෙ ගන්නවා. කියවෙන්නේ ඔය උසලා ගත්තට පස්සේ කියවෙනවා මිසක කියවෙන්නේ. හැබැයි කිය වුණොත් සබාවට ලාභයි. ඒක ඒ සබාවට මතු කරලා දෙන්න ඕනේ. දෙනකොට ඉතින් එක්කෙනෙකුට ගහන්න වෙනවා ඉතින්. බුලේ මම මොකද කරන්නේ? ඒ මතු කර ගැනීමත් ස්වාමීන් වහන්සේ નિરાයාසයෙන් මුනේ මම කියන්නේ. එබැයි මෙහෙම එකක් තියෙනවා කියන ප්‍රශ්නට උත්තරයක් තියෙනවා. ආනන්ද සප්පයි සූත්‍රයේදී සරුවචනන්සේ උත්සාහ කරනවා සියලු කම්පන සියලු චංචල සියලු ඉන්ජන සියලු ප්‍රපංචන කෙලෙස්. ආනපන ගොරෝසු කියන්නේ ගොරෝසු කෙලෙසයක්. ආනපන සංසිඳන කියන්නේ සියුම් කෙලෙසයක්. ආනපන නැතුණ කියන්නේ කෙලෙස් නැහැ. ඒ කෙලෙස් නැති වුණාට తాවකාලිකව පෙන්වුවාට අර පරණ කෙලෙස් දහරට ආය ඇතුළෙම ඇවිසෙන ගතියක් තියෙනවා. එතකොට ආනාපානෙම වෙන්න පුළුවන්, සද්දයක් වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න, හිතුවිලියක් වෙන්න පුළුවන්. නමුත් මේ සද්ද වේදනා හිතුවලට ඇවිසෙනකොට ඒ හා සමානව ආනාපානෙත් නැගිටින ගතියක් තියෙනවා. ඒක සාහිත්‍ය රසයක් එකේ තියෙන්නේ. අපි පරයන්ගල බහලා ඉනකොට කවුරු හරි කහිනවයි කියලා හිතන්නේ. එතකොට අපිට අර නිින්ද වගේ දෙක පාට නැගිටිනවා. නැගිටින්නේ ආනාපානෙට නෙවෙයි. එතකොට සද්දෙට ඇවිස්සෙන්නේ නමුත් ඒ වෙලාව වෙනකොට නැතිවෙච්ච ආනපානයත් අර මට්ටමට ඇවිවිලා. එතකොට යෝග යුද්ධ ජනන්ති කියනවා මේ මතුවෙච්ච සද්දෙ මත හෝ අර මතුවෙච්ච ආනාපානෙ හෝ නැවතත් අරමුණු කරගෙන මෙනෙහි කරනට ඒක ආයෙ ගෙවෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙ යෝගාවචරය යනවා අර නිසද්ද තැනකට. එතකොට ආයෙ මොකක් හරි ගැස්සෙනවා. ගැසිලා නැගිටිනකොට කෙලින්ම ආනපනෙ නොවෙන්න පුළුවන්. හැබැයි යෝගාචරය දක්ෂ නම් ඒ සද්ද ගැන බලාගෙන කලබල වෙන්න නැතුව සිත් කරදර ගන්න නැතුව බලනකොට ඒ සද්දය විශ්චිත සාපේක්ෂව ආනපනෙ මතුවේ. ආයෙසෙදක් ඒක දිගේ නැති කරේ. ඒකට යෝගාචරය ගොවිතනක් කරන කෙනා පළවෙනි වතාවට වල් මර්ධනය කරලා ඇටබෝගේ ගැහුවයි කියලා හිතන්නේ. හේනක් හරි ගොවිතන මේ කොයිපල සකසලා බෝග ගන්නකොට බෝගයටත් එක්කම තනකොළ ඇටේනවා. පළවෙනි පැලවිච්ච ගමන් එයා කරන්නේ අතුරුයක් ගෑමක් වශයෙන් බෝගෙඩේ ඉතුරු කරලා තනකොළට තනකොළ ගලවනවා. ගැලෙව්වට එදාට හරි ලස්සනයි කොයිකොළ. දවස් 3කින් ආයෙ තනකොළ එනවා. ඊට පස්සේ දෙවෙනි සැරේ තනකොළ ගැලවීම කරනවා. ඊට පස්සේ එතකොට ඒ කියන්නේ ගොවියා හුත්තටම මහන්සි වෙලා පෝරක් දාලා වතුරක් දාලා හෙම්බත් වෙලා තියෙන්නේ දෙසරයක් තනකොළ ගලවලා. හැබැයි ඒ අතරමැද දැන් භෝගය පොළොව ටික ටික වහ ගන්නවා. ඊට පස්සේ තනකොළ වඩියක් එනවා. ඒකේ මනුස්සයා ගෙදර ගිහලා ගෑණිට කියනවා දරුවන්ට කියනවා දැන් මෙන්න මම දෙතරක් ගැලෙව්වා මිනිස්සු දාලා. දැන් උඹලා ගිහිල්ලා පුළුවන් නම් ඕක ගලවපල්ලයි කියලා. ගැලෙව්වොත් ඒ අතරමැද භෝගේ වහගත්තොත් පොළොව ආයතන කුල ගලවන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් දෙසරක් තුන්සරක් ගලවන්න ඕනේ. ඒ වගේ මේ ආනපානේ ආයෙ මතුවෙන එක අර තනකොළ මතුවෙන වගේ එනවා. ඊට පස්සේ මේක නැති කරුවට පස්සේ සතිය සමාධිය පොළොව වහගන්න. එතකොට කෙලෙස් තියෙනවා. හැබැයි අර භෝගේ යට. භෝගේ පොළොව වසාගෙන එහෙම ඒව ගණන් ගන්න දෙයක් නැහැ. ඒව ඔක්කොම නැතර කරන්න ගියොත් ලාභේ නැහැ. අසන් නෙල්නකොට මේ තනකොළ ගලවනකොට වියදම් කළා වැඩිනේ. අතුරුත් ගාමඩ වියදම් වැඩි. ඒ නිසා ඔය ගොවියා කරන්නේ යම් මට්ටමට යනකම් පලි භෝග නැතිවීම තනකොළ ගැලවීම කරලා භෝගයට දෙනවා පොහොර ටික උරා ගන්න. භෝගයට දෙනවා අවුව ටික ලබා ගන්න. භෝගයට දෙනවා වතුර ටික පාවිච්චි කරන්න. ඊට පස්සේ භෝගයට කියනවා මම දැන් පුළුවන් නම් කපන්න බැන්න කපන්න එකයි ඉරපන්. ඔබට පුළුවන් නම් තනකොළ වහගෙන වැවියා. ඊට පස්සේ යන්නේ අත ගන්න. ඒ වගේ මේ ආහනපානෙ මතු වෙනවා සද්ද මතු වෙනවා තියෙද්දි දෙතුන් සැරයක් මේක දැනගෙන භාවනා කරන්න. එකම පරියන්කේ ඊට පස්සේ න සද්ද තියෙනවා තමයි ඇහුන් නැතුව ඉන්න පුළුවන්. වේදනාව දැනෙනවා තමයි මාරාන්තික නෙවෙයිනේ. හිතවිලි එනවා තමයි. ඒවා බෑග්ග්‍රවුන්ඩ් thoughts. ඒවා නිකන් inner thoughts. ඌව ගැන ඔක්කොම කල්පනා කරන්න ගියොත් මේ ගොවිතැනේ ලාභ ලබන්න බෑ. ඒවා තිබුණට හානියක් නෑ. දැන් තේරුම් අර ගන්නවා සද්ද වේදනා හිතවිලි තියේතිත් තමයි සතිය පවතිනවද මූල කර්මස්ථානේ තිබුණාත් නැතත් මේ සතිය පවත්වන්න පුළුවන් වෙච්ච එකනට තනියෙන් භාවනා කිරීමට අවසර දෙන්න පුළුවන්. එතෙන්ට යනකම්ම එයාට ඒකට උදව් කරනවා. නමුත් උදව් කරන්න මේ ටික මේ විදිහට කියන්න මේ ලෝකේ කාටවත් බෑ කමටහන ඉදිරිපත් කරන්න. මොකද අපි මේ ඩොලර් ගණන් කතා කරගෙන මිනිස්සුනේ පාන් රාත්‍රල කීයේද? එව්වනේ අපේ කතාව. කවදාකවත් මේ අදාළ දෙයක් අර්ථයෙන් සපෙලා කියන්න අපිට ඉස්කෝලේ කෝගරලා තියනවාද? විශ්වවිද්‍යාලයක කොහේ හරි තියනවද බලන්න පාඨමාලාවක් ඔයගේ අත්දැකීම කියන කතාව. කොහෙවත් නැහැ. පොතක් කියවලා තියෙනවද බලන්න ඕගොල්ලෝ ඔච්චර පොත් කියවට කවදා හරි මේ අත්දැකීම ලියන කතා. මෙන්න ලොක්කා. අවුරුදු 45ක් කිව්වේ එකයි. අරයවි කතාත් නැහැ, අතර මෙතන කතාත් නැහැ. මේ මට වෙච්ච දේ. අද්දුරු ප්‍රත්‍ය. ඉතින් ඒක කියවන්නේ නැහැ කවුරුවක්වත්. ගැඹුරුයි කියලා. ඌව කර කර හිටියට PhD හම්බෙන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. ඒ නිසා ඒක පැත්තක දාලා ඉතින් තකමටන් සුද්ධු වෙන්නේ නැත්තම් ওই භාවනා කරාට වැඩේ යන්නේ නැහැ. ඉතින් කමනා සුද්ධ කරන ලේසිත් නැහැ. මොකද අපිට මුණ ගැහෙන්න හම්බ වෙන්නේ සංවේදන මාර්ග නැහැ. එමෙතට මේ ආමුදුර ඇඟට කඩාපනිනවා මල්ල කචා. මං ඇඟට කඩාපනිනවා කියලා හිතනවා. අය දෙවෙනි කැලලට යනවා අපි. ඕක කියවන්න ඕනේ. දැන් මෙයාට ගහන්න තව තියෙනවද දන්නේ නැහැ. දැන් ඉදිරිපත් වෙච්ච දාවේ ගහන එක ලේසියි. දැන් ගෙරියන්ස ඊයේ දින ප්‍රශ්න සහ උත්තර වටේට සහභාගී වීමේදී මා අනුගමනය කළ ක්‍රමය වැරදි බව වැටහුණි. අද දින නැවතත් එලෙසම ආනාපාන භාවනාවට යොමු වූයෙමි. අද දින ඊයේ දැනුමෙන් හුස්ම නැති වී තුනි වී යන බවක් දැනුනේ. නමුත් එය මතු කිරීමට මා උත්සාහ ගත්තේ නැත. ටික වේලාවකට පසු බරහන් ඇතුළේ තියෙන කාලය කොපමණද යන්න નિවරදිව කිව නොහැක. සිත විවේක අරමුණකට ගියේය. එහිදී මට වැටහුණු වැටහුණි ඊට මොහොතකට පෙර මා සිට ඇත්තේ ශුන්්‍යතාවයක වේ. සිත නැවත වෙන අරමුණකට යාමත් සමග මගේ ඉඳගෙන සිටින ඉරියව්ව වසංගයුති නොකොන්ද ඉදිරියට නෙරීගෙන නෙරී යන ඇතයි දැනුනේ. එය සත්‍ය වශයෙන්මද එසේත් සත්‍ය වශයෙන්මද එසේත් නොවැටේදයි වටහා ගැනීමට නොහැකි විය. සීයෙන් සිටම කොන්ද නැවතත් පසට ගැනීමට තත්කර සිට තත්කර විට මෙය සත්‍ය වශයෙන්ම ඉදිරියට නැම්මක් බවට වැටහුණි. ඊළඟ ඡේදය ඉන්පසු නැවතත් ආනාපාන කය මතුකර ගැනීමට අපහසු විය. සිත නිතරම සිදු වූයේ සිදු වූ දේ විමසයි. මෙම සිදුවීම අනාත්ම බව මෙනෙහි කළේය. ඒ සිත විසිරෙන ගතියක් තිබුණේ. කරුණාවෙන් උපදෙස් ලබා දෙන්න ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මේකෙදි කියලා තිනවා මේ කිවිච්චදී නැවත අපේක්ෂා කරන ගතිය තියෙන කියලා මේ නිශ්චිතේ කියලා කියන්නේ හිස්තනක් ගියකද වෙච්ච දේ වෙලා තියෙන්නේ නැවත ආනපනේ මතු මතු කරගත්ත එකද හිස්තනක් වෙලා තියෙන්නේ නැත්නම් මතු වුණාට වෙච්චි කරපු එකක් නෙවෙයි වෙච්ච එකක් විදිහට බලන්නේ යම යන්නේකද මේ හිත ආය ඉල්ලන්නේ මගෙන් හිත මගෙන් ඉල්ලන්නේ අර ඉස්තනටයි යන්නේ නැත්තේ කියන එකද එහෙම නැත්නම් ආනපනේ මතුකල යුතුද නැද්ද කියන එකද කියන එක ඇහුවොත් මොකද්ද දෙන්නේ ඇත්තටම සහකරේ අර බාහිර අරමුණු වල එන බාධා නවත් මම බාහිර අරමුණ අදා නැවතිලා තිබ්බ ආනාපානේ සතිය සිටපතින්න ඊට පස්සේ අර ටික වෙලාවක් මොකද දැනුන්නේ නැහැ. ඊට පස්සේ ඒක දැනුන්නේ නැහැ කියලා දැනුනේ අර වෙන අරමුණු ආපු හින්දා ඊට පස්සේ ඕනුනේ වෙන අරමුණු වලින් මට බාධා වෙන එක නවත්ත ගන්න. ඒ කියන්නේ මට ආපව ආනාපාන සතියට ගිහිල්ලා යන්න. සමහරලාට මෙහෙම ෂෝට් කට්ස් ඉනවා. ආනාපානට යන්නේ නැතුව කෙලිම විවේකයට යන්න පුළුවන්. ඒ සඳහා main thing is not to worry. ඒකයි රාජපුත්තු සෝනන්ද කියන්නේ ඒකට මේ හිතවිලි ආවයි කියලා වරි කරන්නත් එපා. ආනපන දැනේ කියලා හිතන්නත් එපා. නොදැනේ කියලා හිතන්නත් එපා. මේකට යමක් නොකර හිටපු ගමන් ආයෙ තැම්පත් ඒක නැති කරන්න තමයි වරි එක පෙන්වන්නේ. ඒ වරි එක සදාචාරවාත්මක වුණාට ඒ මාර පාක්ෂිකයි. ඒක නැති වෙන දවසේ සෝවන් කියනවා. වරි එක තමයි අවිශ්වාසී. නෑ නෑ දැන් ඉතින් ආම මතු වුණා. මං ඉඳලා හිටියේ තියෙන විවේක තැනක. දැන් මට විවේකී ආවත් එකයි මේ හිතවිලියාවත් එකයි මම මොනවත් මේ ඇවිලෙන ගින්නට පිටුරු දාන්නේ නැහැ. කියන මේ අදිෂ්ඨානයතෝ වාඩි වුණා නම් පටන් ගන්න ඉඳලා යෝගාචර කෙලීම නිවනටමයි යන්නේ. මේ ඇවිලෙන ගින්නට පිටුරු දැමිල්ල තමයි මේ බෞද්ධ දැනුම කියලා අපි ළඟ තියෙන වැරද්ද. අපි කරන්නෙම ඒකට අලුතෙන් එක්ක රාගය දානවා එක්ක ද්වේෂය දානවා මේ පෙකට පොර දානවා මේ වෙන මගුලක් වෙන්න ඇරලා ඒක වෙන්නත් ඔයගේ අත්දැකීම් ටිකක් ලැබලා තියෙන්න ඕනේ ලැබුවට පස්සේ තේරෙනවා සද්දයාවත් වේදනාවත් ආනාපානියාවත් බලහන ඉන්නකොට ඔය සේරම නිවෙනවා. ඕන මොනවා කෙරුවත් ඔක ඇවිස්සෙනවා. ඒ කියනවා ඇහැට මොනවා දැම්මත් කැවෙනවා. ඇල්ලතුර ඇර. එනිසා ඉතින් වෙනකම් පොර කනකම් කරලා කරලා කරලා දවසක තීරුම් ගත්තට පස්සේ මේ ආනාපානේ හුද්දම අවස්ථාව තමයි ආනාපානෙමයි ඉන්නේ නමුත් ආනාපානේ තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියන ආනාපානෙමයි අරමුණු කරන්නේ සතිය තියෙනවා දැන් අරමුණ නැහැ. එහෙම කියනකොට තේරෙනවද මන් දන්නේ. අරමුණ නැහැ. හැබැයි සතිය තියෙනවා. ආන එතෙන් ගියාට පස්සේ අනිත් දවසේ පරියන්කට යනකොට ඒ දැනුමින් යනවනම් ආරම්භක ශේෂය වගේ ආනාපානෙ තිබුණත් පිම්බි බැකිලෙම තිබුණත් සක්මන්කට වම දකුණ තිබුණත් මේක ඔය ගෙවෙන කම්ම බලන්න. අපේක්ෂා කරන්නේ නැතුව ගෙවුනට පස්සේ ආයෙ මතු උනත් එකයි නැති උනත් එකයි ඒව ගැන කලබල වෙන්න තිනකොට ගින්න පත්තු ගින්නක ඉන්ධන නැති වුණාට පස්සේ එහෙම මේ ගිනිදළු දැම්මට ඒක නිවෙනවා. ආයෙ තව දුරටත් නැහැ. ඒකට අලුතෙන් දාන එකයි අපි කරන්නේ හොදෝත මඩේ දානවයි කියන්නේ. ඒක වෙඩාක්ම සිද්ධ වෙන්නේ බුද්ධ ධර්ම දන්න කෙනාට. පටලොල වරදකට පස්සේ මේ අවිද්‍යාව දෙවිදියකට වැඩ කරනවා. අපපටිපත්‍ය අවිද්‍යාව සහ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව. අපපටිපත්‍ය අවිද්‍යාව ගැන කමටහන දන්නෙත් නැහැ, බණ දන්නෙත් නැහැ, දන්නේ නැතිකම. ඒක පුළුවන් ගුරුවෙක් ලව්වා කියලා දෙන්න. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා කියලා මේ නැතුණාට පස්සේ මං ආනපාන හිත දාන්න ඕනේ. මං අනිච්චන් දුක්ඛන් අනත්තම් බලන්න ඕනේ. මම බුද්ධානුසය බලන්න කියලා තන්නේ කර මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජාවක් ඒකට බෙහෙත් නැහැ. මේක මේ බුද්ධ ආගම නැත්නම් බුද්ධහම කියන බෙහෙතෙන් හතගත්ත ලෙඩක්. ඒක ඒකට මොකද්ද කරන්නේ? හදන්නම බැරි එකක් ඒකට. හැබැයි ඒක ඒ ඒ ඒ කරන එකට දෙයක් අනිනකොට ළඟ ඉන්න කට්ටිය හැදෙනවා. එහෙම එකක් තියෙනවා. එයාට හොද්දට රිදෙන්න ගහන්න ඕනේ. කෑ ගන්නකොට ළඟ ඉන්න කට්ටිය මේට සද්ද නොකර තීරු ගන්නවා. ඔබ ගුටි කාවන් දැන් මට මගේ කුප්පිය පිරෙනවා. ඉතින් ඒකයි මේ සාමූහික භාවනාවක සාමූහික කමඨාන් සුද්ධ කිරීමක දපින අතිරේක ලාභය තමයි. මේ මොළ ධාතුව තියෙනවා නම් භාවනාත් කරනවා නම් ඒ තකතිරුවන් කරලා තියෙනවා නම් අරූට ගහනකොට මේ වහමට දානකොට කැලේ ඉන්න මුවාටත් වදිනවා. ඉතින් ඒකට අහුවෙච්ච මනුස්සයා ගන්න මට අනුකම්පද හිතෙනවා. ඇත්තටම හිතෙනවා. මොකද කරන්නේ? ඉතින් ඒක ඊ ගැහුවේ නැත්තම් ළඟ ඉන්න කෙනාට රිදෙන්නේ නැහැ. රිදෙන්න ගහන්න ඕනේ. මොකද මේ මේ වගේ පන්සල් වල මේ වගේ ඇසුරු කරන කට්ටියගේ මොළ කුරුවල් වෙලා තියෙනවා. අනේ මම මේ පන්තර ගෙදර මෙහෙම කියනවා තමා වෙන්න ඕනේ මේක බොහොම අමාරුවෙන් හදාගත්ත මේ ශාලාව වුණත්. ඒ වුණාට ඉන්න හැටි ඔක්කොම කුරුවල් වෙච්ච කට්ටිය ඉන්නේ. හදන්න පුළුවන් හරියක් තියෙනවා මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව. මේ අපපටිපත්‍ය අවිද්‍යාව. ඒක කියලා තියලා හදතේ. මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව නම්. no hope. ඒක නිසා අලුතෙන් එන අය ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. පරණ කට්ටිය නාගි කට්ටිය ගැන no hope. ඒක හදන්නම බෑ. මේ තරම් වල අල්ලගත්ත එක මොකද්දෝ මොකාද බදාගත්තා වගේ අච්චර ලස්සන සුද්ධ කරපු ගමන් අනේ සෝන්ත නිකන් ඉන්නකොට මං ආනාපානේ ආය දාගත්තයි කියන. නිකන් ඉන්නකොට මං බුද්ධ අනුසතියක් කරා. මම ඉන්නකොට මේකේ අනිච්ච දුක්ඛ නැත්තම් බැලුවා. නැත්නම් මේක මට ශූන්‍යතාවය හරණේද කියලා කියන්නකෝ. මේක නිරෝධ සමාපත්තියද කියලා කියන්නකෝ. මේක ආනන්ද සම්පයද කියලා කියන්නකෝ. ඉතින් අර තියෙන එක මනින්න කිරන්න හදනවා. අද යන්නේ අපි පොඩි උන්ගේ තුන්වෙනි දවසේ පොඩි උන් ටික හදලා ගත්තොත් ඕගොල්ලෝ ෆුක් කාලා පිබල ඇතයි කිව්වට. උන් හදපු දවසට උන් හරහා අම්මලට තාත්තලාටයි ගුරුරුන්ටයි තේරෙටම දෙන්න පුළුවන්. උන් ළඟ මොකක්වත්ම නැහැනේ. අහන ප්‍රශ්න අහන්න පොඩ්ඩක් ඉඳලා බලන්න කොච්චර කොච්චර පිළිතුරුද කියලා. ඒකට මම කියන්නේ මම සියල්ල දන්නවා මම හරි වැඩේ කරනවා කියලා. නමුත් මේ මිනිස්සුගේ මිච්ඡාපටිපත්‍ය විද්‍යාවක් ඇත්තෙම නැහැනේ. අපටිපත්‍ය විද්‍යාව තියෙනවා. දන්නේ. ඒකට ටික ටික ටික ටික දෙන ඕනේ එකක් දෙන්න ඕනේ වැඩි යන ගම. ඒකට මිච්ඡාපටිපත්ත එන්න විතරක් නැහැ. එනිසා පරණ කට්ටිය ඉන්න ඒ කට්ටිය නිකන් අර පාර්ලිමේන්තු ගැලරියේ ඉන්නේ. පාර්ලිමේන්තු සාකච්ඡාව යන ගමන් ගැලරියේ ඉන්න මිසක ඒගොල්ලන්ට බෑ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ MPs ලා විතරයි ඒකට යන්නේ. ඔය ගැලරි එකේ ඉඳලා බලනකොට ඒගොල්ලෝ නිකම්ම කමටහන් සුද්ධ වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඉතිගල්ටත් එක්කම සයනාස ඔක්කොම කට්ටිය. ඈ මීත්‍රිගලට එන්න කියන්නේ ඔක්කොටම එතකොට හදලා ගන්න නැහැ කි. මොකේට කාට දෙන්න කියන්නේ? මීත්‍රිගලට එක්කම ස්වයන් වහන්සේ ඔක්කොම. ඔව් ඒතකොට මීත්‍රිගල වහන්න වෙනවා මට. මේ මේ දැන් තියෙන ගතිය ඒ මොකද්ද කියන්නේ අර තාරබර ඇති දැන් තවත් තාරබර දාගත්තොත් තමයි මීත්‍රිගලත් මම කරන්න හදන්න පුළුවන් තරම් දහම් පාසල් ළමයි ඉස්කෝල ළමයි ගෙනත් දාගෙන හැම රිට්‍රීට් එකටම මේ ගිය පාර මම ඉන්දියස්ලා තිබුණු රිට්‍රීට් එකේ මේ සාකච්ඡාවට එකමාර වෙනකොට එකට ඉස්කෝලේ හරි ළමයි එක හමාරට ඉස්කෝලේ ඇවිත් ළමයි ගෙදර ගිහිල්ලා බත් කාලා 1:45ට එනවා ධර්ම සාකච්ඡාවට. ඇවිල්ලා ලියලා දෙනවා. එන්නේ දුවගෙන. ඇවිල්ලා දීලා ඒකල ඊට පස්සේ පරියන්කයක් කරනවා සක්මනක් කරනවා බණක් අහනවා ගෙදර යනවා. මේ මේ රිට්‍රීට් එක මෙහි යනවා. පොඩි දෙන්නෙක් ඇවිල්ලා ඒක මොකුත් නෑ අර භාවනා කරන අයට තේරෙනවා අපි මේ බැඳගෙන අල්ලගෙන භාවනා කරාට අර පොඩි එකා දවසේ උදේවරු පැය පහක් පන්ති ගිහිල්ලා ගෙදර ඇවිල්ලා කමටහන දියාගෙන ඇවිල්ලා කියෝලා මම ඒ නාකියෙකුට කියවන්න දෙන්නෙත් නෑ මේ ප්‍රශ්නේ. ඒ පොඩි ළමයෙකුට කියනවා ස්වාමීන් වහන්සේ මම පරියංක භාවනාව කරා. හරිම ලක්ෂණයි මේ නාකි කටහනකට වැඩියි. දයිසස් 10 වෙනි ප්‍රශ්නේ දැන් ගරු ස්වාමීන් වහන්සේ ඉඳගෙන කරන භාවනාවේදී පළමු වර ශරීරයේ සැහැල්ලු බවක් දැනුණු අතර දෙවෙනි අවස්ථාවේදී ශරීරය තද වේදනාවකින් දැනුනේ. නමුත් දෙවතාවේදීම හිත එකඟ වූ බවක් නොදැනුනේ. ඊළඟ පරිච්ඡේද සක්මන් භාවනාවේදී පළමු පාදයේ පොළොවට ස්පර්ශ වන බවද දැනුණු අතර ක්‍රමක්‍රමයෙන් එම ස්පර්ශය විවිධ ආකාර වලින් දැනුනේ වරහන් ඇතුළේ තියෙන උණුසුම සිසිලස තද බව ලිහිල් බව එම අවස්ථාවවලදී හිතද එම අරමුණේම රැඳුණු බව දැනුනේ. මම භාවනාවට ආධුනිකයෙකු නිසා මෙම කිසිම දෙයක් තෝරා ගැනීමට මට නොදන්නෙමි. එම නිසා මට මේ අවස්ථාව අවස්ථාවන් තෝරා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සම්බුදු සරණයි. ඒ කියන්නේ මේ හැම එකෙදිම සතිය පිහිටලා තියලා කියලා දැනගන්න. තමයි භාවනා කරනකොට කායට පහසුවක් දැනුණත් වෙහෙසක් දැනුණත් දෙකම එකයි. ඒ කියන්නේ මගේ හිත කයේ තියෙන කියලා දැන් දන්නවනේ. ඊයේත් නෙවෙයි හෙටත් නෙවෙයි අරය ගැනත් නෙවෙයි අතනත් නෙවෙයිනේ. දැනෙන දේ පහසුවද අපහසුවද කියන එක වෙනම කතාවක්. කකුල පොළවේ තියෙනවනේ. සිරුරට උණුසුමද දැනෙන්නේ සිසිලස දැනෙන්නේ නෙවෙයි මේ මගේ කකුලේ දැනෙන දැනුම නම් ඒක වෙන්නේ එතනමනේ. <coughs> අතීත එකක් නෙවෙයි අනාගත එකක් නෙවෙයි තව කාගස් එකක් නෙවෙයිනේ. ඉතින් මේ වගේදී ලැබෙන තොරතුර හොඳ නරක පොඩි පුංචි නෙමෙයි ඕන කරලා තියෙන්නේ. මේ තොරතුර ඇස්පනා අපිට කියලා එකක් තියෙනවානේ. Here and now verifiability ඕකට බ්‍රහ්මයටත් අත තියන්න බෑ කියලා කියනවනේ බුදුහාමුදුරුවෝ. දෙයියන්වත් අත තියන්න බෑ. ඒකේ ඇද්දුට ප්‍රත්‍යක්ෂේ. ඕකමයි බුදුහාමුදුරුවත් විදිහේ. ඉතින් අපිට බුදුන් වෙන්න ඕනේ නම් මට පහසු ඇති වුණත් අපහසු ඇති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක හිතලුවක් නෙමෙයි. වෙච්ච දෙයක්. ඒ නිසා මේක සතිය ඇති වෙච්ච බවට <coughs> සුබ ලකුණක් විදියට ගන්නයි කියලා මම ඉල්ලා හිටනවා. පින්වත් ස්වාමීන් වහන්සේ එක් දිනක් ආනා ඒක දාදින අංක 1 2 කියලා මේ පළවෙනි එක එක් දිනක් ආනාපාන සතිය කරන කරන කරන විට විට යම් ආකාරයක ආස්වාස ප්‍රාස්වාසයක් නොදැනී යාමක් වැනි බවක් දැනුනි. එවිට මා එය එය මගේ සතියේ අඩුවක් යයි සිතා නැවත ආයාසයෙන් හුස්ම දෙස බැලීමට පෙළඹිනි. එවිට නැවතත් හුස්ම අල්ලා ගැනීමට හැකිවිය. දැන් මට නොවැටහෙන්නේ එම අවස්ථාව ආස්වාස ප්‍රාස්වාසයක් සංසිඳීමද? ඒක ප්‍රශ්නාර්ථයක්. නැත්නම් සතියේ මදකමක්ද මා භාවනාවට ආධුනිකයෙක් මේ වරහඟට වෙලා තියෙන අනුකම්පාවෙන් පහදා දෙන්න. ඒක ඇති වෙන්න පුළුවන් සැකේ ඇති වෙන්න පුළුවන්. මේ ආනාපානිය අල්ලන්න කියනවනේ ඒකට කියලා දෙන්නේ නැහැ නේ මේක සංසිඳියියොත්තක් කියලා. ඉතින් මෙයා මේ බලාගෙන ඉන්නවා. එනකොට ආනාපානිය අරමුණ සංසිඳනකොට යාට කියන්නේ සතිය දුර්වල වෙනවා වගේ. සමාධිය දුර්වල වෙනවා. ඒතකොට සැක හිත විසිරී යාම වෙනවා. ඒ නිසා යාවිල්ලා කියන කියන්න පුළුවන් වෙන්න ඕනේ මේ ආනපන දිහා බලන්න මේ මේ ආකාර වෙනස් වෙනවා කිව්වොත් එතකොට ගුරුවරයා සඳහන් කරන දෙනවා වෙනස් වෙනව නම් හොඳයි. එකම තියෙනවා නම් වැරදි. මොකද දැන් මේ අනිච්ච සංඥාවනේ ගන්න හදන්නේ. එතකොට මෙයා කියනවා වෙනස් වුණාට වෙනස් වෙන්නේ ගිලිහිමක් නෙවෙයි. කමන්නේ. ගිලි වුණත් අහු වුණත් වෙනස් වෙනවා නම් හොඳයි. ඔක දිගට බලන්න කියම යා අර අමෝරාවෙන් කියනවට කැමති නැහැ කියලා කියනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ ගිලිහෙනවනේ. අය එතකොට කියනවා එන්නේ එන්නේ එන්නේ කෙලස් අඩු වෙනවා. එතකොට අර කියපු ප්‍රශ්නේ මතුවෙනවා. ඒකට එතන එන ආනපනේ ආයෙ මතු කරගන්න ඕනේ මොකද අර මම ආයෙ තැම්පත් කරගන්න බෑ මාන්නේ ආයෙ මට ඕනේනේ මට අල්ලගන්න මොනවා හරි ඕනේ ඉතින් ආයෙ හිත නෙමෙයි කියන්නේ මේ ගුරුවර කියප එකක් නෙමෙයි අරිතම හුස්මක් ගන්න දෙන ඒකට ආයෙ පශ්චාත්තාප වෙනවා හුස්ම ගැනීමට හරිද වැරදිද කියලා මේක ලියනවා නම් එතන කියන මෙහෙම වෙන එක බය වෙන්න එපා. මොකද මෙතෙක් කල් අපි කරේ මේ හුස්ම ගහ ගහ કૃතිම සෝතනේ දෙවින් දෙමින් මේ පණ රැකපු එකනේ. බුදුජානනාති කියන ක්‍රමයට මේ හුස්ම නැති වගේ දැනුණට පණ තියෙන ගතියක් තියෙනවා. ඔතන තියෙනවා ලොකු රහසක්. එතන රහස අහුවෙන්නේ කොහොමද? දීපු අරමුණ නැති වුණාට සතිය තියනවාද කියලා බලන්න තරමට එයා සතිය ඉස්සරන් තියාගන්න සතිපට්ඨානේ වඩන කෙනෙක් නම් මේ කියන පොට ලස්සරට පෑදෙනවා. මෙයා සමාධිය හිතන කෙනෙක් නම් පින් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් නිවන කියලා මොකක් හරි හිතාන යන කෙනෙක් නම් බංකොලොත් වෙනවා. ඒක නිසා සංසිඳනකොට ගුරු රකින්න එනම් දැන් ඔයාලට එකක් කියන්න ආයාසයෙන් හුස්ම මතු කරන්න එපා මතු වෙන්න ඉඩ තියෙනවා ඒ අර මේ natural natural selection වලින් බය ඒක බාර ගන්න එපා මම කෙරුවයි කියලා වෙනවා. උනාට කමන්නේ ආයෙ සරයක් සංසිඳෙන්නයි ආයෙ වැඩෙන්න අදින්න ආයෙ සංසිඳෙන්නයි. ඒව තුන් තුන් හතර සරයක් ගියාට පස්සේ පේනවා උස්ම ගොරෝසු තිබුණාත් මධ්‍යස්තව තිබුණාත් සංසිඳුණාත් භවයේ පවතිනවා. ගොරෝසු තිබුණාත් මධ්‍යස්තුණාත් සංසිඳුණාත් සතිය පවතිනවා. අපි මේක කල්ලා හිටිය ගොරෝසු එක විතරයි. දැන් යන්නේ වට යන්න මේ දෙකේම ගොරෝසු එකේ නිවන ඇත්තේම නැහැ. සංසිඳනකොට නිවන තියෙන ඉඩ තියෙනවා. අපේ හිත ගොඩ පෙර කුදෝරු කම් දෙනවා. එතකොට භාවනා කැඩිලා සතිය කැඩිලා එක්ක මගේ දීලිය හොඳ නැහැ. එක්ක මට සම්දාව නැහැ. මේන්න මෙතෙන්දි ගුරුවරයා හොඳට කියලා දෙන්නේ නැහැ ඔය නරකයි කියලා හිතන හැම එකක්ම භාවනාවේ දියුණුවක්. ඔයා හොඳයි කියලා හිතන හැම එකක්ම භාවනාවේ වැරද්දක් කියලා. ඉතින් මෙයාට අලුත් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වගේ. එයාට සිද්ධ වෙනවා. ඉතින් ගුරුවරයා කියුන් සම්මනක් කියන්නේද? කරන්න කරන්න කරන්න ඒක සහතික වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයාට ඊගාට බරපතල ප්‍රශ්නයක් එනවා. ඉඳ ගන්නකොටම ආනපන නොදැනියන. වාඩි වෙනකොටම දැනෙන්නේ ඊට පස්සේ අලුත් ප්‍රශ්නයක් එනවා. එහෙනම් පිම්බි මැකිලිම කරලා බලන්න හොඳද? නැත්නම් වෙන සර් කෙනෙක් ගාවට යන්නද? වෙන භාවනා මධ්‍යස්ථානට යන්නද? ඒක කියලා නෙවෙයි යන්නේ. ඉතින් අතෙන් කියලා කියනවා අයියෝ ඒ සොරොන්චර තේරෙන්නේ නැහැ. මට දුන්නේ වැරදි කමටහනක්. ඒක මගදී යනකොට නැති වුණා. මට දෙන්නකො අලුත් එකක්. ආයතන ගිහිල්ලා හොදෝදා මඩේ දාන. කිසිම භාවනා කරන කෙනෙකුට කිසිම ගුරුවරයෙකුෙන් කවදාකවත් හානියක් වෙන්නේ නැහැ. තමන්ට කියන දේ කියන්න පුළුවන්. කිසිම ගුරුවරයෙක් නරකක් හිතලා කරන්නේ කෙලවර අවබෝධ කරලා නැතුව ඉන්න පුළුවන්. නමුත් නරකක් හිතලා කියන්නේ අපි හුඟක් වෙලාට ගුරුවරයා සැක කරනවා. කමටහන සැක කරනවා. සතිය සැක කරනවා. සද්ධාව සැක කරනවා. සීලය සැක කරනවා. වෙන දෙයක් කියාගන්න බැරි නිසා මේ තේරම වෙන්නේ. ඒ නිසා අපි භාවනා කරන ගමන් මේ වගේ වෙලා අරගෙන රණ්ඩු දබර වුණත් කමන්නේ වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා කියන එක භූතම් භූතතෝ පස්සත කියලා භූතම් භූත විදිහට විස්තර කරන්න දන්නවනේ ඔක්කොම නිවන් දැකලා ඉන්නේ. එක්කිනෝකට අලුතෙන් හදාන දෙයක් නැහැ. මේ කියාගන්න බැරි දෝෂේ තියෙනවා. sannivedanaye දෝෂයක් මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා බුරුම පඬිස්සාන්ති කියනවා පිටරටින් කවුරු හරි ගෙන්නලා අඟහරු ලෝකෙන් ගිහිල්ලා කමඨාන් සුද්ධ කරන්න බෑ. තොපේම જાතිය එකෙක් තොපේම භාෂාවෙන් ගිහිල්ලා කියලා දෙන්න ඕන. මම ඇවිල්ලා වැඩන්නේ. බොම්බිලි කරවල තම්බන්න විටින් තෙල් දාන්න ඕන බොම්බිලියගේ තෙලෙම වැදෙන්න අරපන් කිව්වා. ඌරු මස් බදින්න ආයෙ පිටින් තෙල් දාන්න බෑ ලාඩ් එකේම තැබෙන්න අරින්න කියලා. ඉතින් එහෙම කියනකොට කියනවා මේ හාමුදුරුවෝ හොඳ නෑ බනිනවා. සිංහලෙන්ම බනිනවායි කියලා කියනවා. ඉංග්‍රීසියෙන් බැන්න නම් එච්චර වදින්නේ නෑනේ. ඉතින් මේ ඉදිරිපත් කළ තියෙන එක බොහොම හොඳයි. ඒ ඉදිරිපත් කිරීම මෙතෙක් කරපු ඒ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච වෙච්ච එකක්. ඒ නිසා ඒ විදිහට අරමුණ නැති වුණාට සතිය පවතින්න පුළුවන්. ඒකට අනාරම්මන සතිය කියලා කියනවා. අනාරම්මන සතිය දන්න කෙනාට විතරයි අනාරම්මන සමාධියක් එන්නේ. ඒකට අනිමිත්ත සමාධි, අනාරම්මන සමාධිය කියලා බොහෝම නම්බුකාර වචනක් තියෙනවා. ඒකට යන්න ඉස්සෙල්ලා අනිමිත්ත සතිය කියන එක අනිමිත් අනාරම්මන සතිය කියන එක එනකොට බය වෙන්න එපා. වැරද්දක් කියලා හිතන්නේ නැතුව වාර්තා කරන්න. දන්න ගුරුවරයෙක් නම් කියනවා නෑ නෑ මේක වැරද්දක් නෙවෙයි මේක හොඳයි. මේකට අනුග්‍රහ කරන්න කියලා. ඒ ලෑස්තියෙන් ගියොත් ඒ ඒ අනුග්‍රහ කරන ලෑස්තියෙන් ගියොත් මුළු භාවනාවම සමනලයට අතුනමුන වගේ පුදුම සතුටක් ඇති වෙනවා. අප මෙතෙක් කල මේක වැරදියට හිතාන ගියාම වැරදි තමයි. හරි පැත්තට බලන ගියාම මේ වෙච්ච දේ වෙච්ච හැටියට sannivedana නොවීමේ දෝෂේ දෝෂේ අපි ගාව තියෙන. ඒ නිසා මේ දේ ධෛර්යමත් වෙලා දිකට කරන්න කියලා කියත හැකියි. ඒක දෙවෙනි ප්‍රශ්නේ සුවන් වහන්සේ. මට අද තවත් ප්‍රශ්නයක් නම් භාවනාවේ නොයෙක් අවස්ථාවලදී එනම් සිතේ යම් ඒකාග්‍ර ඒකාග්‍ර භාවකට පැමිණෙන විට inverted commas වල දාලා තියෙන ඔන්න හිත එකඟ වෙන්න යන්නේ කියලා inverted commas වහලා කියා ශනික ශනික සිතක් පහළ වේ. එවිට එතෙක් පවත්වාගෙන පවත්වාගෙන ගෙන සියලු ඒකාග්‍රතාවයන් නැතිව ගොස් මුල් තැනටම වැටේ. විටක මේ සම්බන්ධ සම්බන්ධ කේන්තියක් සිතේ හටගනී. පසුව මෙය මෙය යලි සිදුවේ. සිදුවේ යයි බියක්ද හටගනී. එවිට මා කුමක් කළ යුතුදයි පහදා දෙන්න. පින්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දෙවන් සරණයි. ඉදිරිපත් කළා තියෙනවා හරි ලෑස්තිලා යන්න. මේ හිත හරියට බාධා කරනවා වැරදුනත් බාධා කරනවා. මං කියන්නම් අමාරු සැය කරන වැඩේ. දවසක් ටෙලිවිෂන් එකේ විනෝද සමය පෙන්වන කාලයක් තිබ්බා. රේඩියෝ එකේ නෙවෙයි. අමාරු සැය යනවා ඩෙන්ටි කාඩ් එකක් ගන්න ෆොටෝ එකක් ගන්න. නිකන් ගමේ මිනිස්සයනේ. ඉතින් ගියාට පස්සේ කියන මේ කාමරේට ගිහිල්ලා පොඩ්ඩක් කොණ්ඩේ පීරන හස් කරන ඉන්නේ කියලා. ඉතින් ගියාට පස්සේ කෝට් එකකුත් තියෙනවා, ටයි එකකුත් තියෙනවා, පයිප් එකකුත් තියෙනවා, සෙරෙප්පුත් තියෙනවා, හපත්තුත් තියෙනවා. ඉතින් අරමස්සන් ගිහිල්ලා අහන මෙයාට කීයක් ගන්නවද? නෑ නෑ මේ ෆොටෝ එකට ගන්න නිකන් තියෙන්නේ කියලා. ඉතින් මෝ කරන්නේ අර කෝට් එක ඇඳගෙන ටයියකුත් ගහලා පයිපෙත් කටේ තියාන ඇවිල්ලා දැන් ඉඳගෙන ඉන්නවා. හරි මිනිස්සු කෙනෙක් දැන් මූණ හදලා ඔන්නේ නම් බලන් ඉන්න දැන් hina වෙන කෙනෙක් පයිප් වැටුණා ටක් ගාලා. තමුසෙටි කී ආයෙ ගිහිල්ලා හදලා පොට් හරි දැන් ඔන්න පොඩ්ඩක් hina වෙනකොට ආයෙ පයිප් වැටෙනවා. කෙනෙකුට පයිප් වැටෙනවා. ඉතින් තුන් හතර සැරයක් ෆොටෝ එක ගන්න ඔක්කොම පෝස්ට් කරනකොටම හරි දැන් hina වෙනකොට පයිප් වැටෙනවා. ඒ වගේ තමයි දැන් ඕන්න හරි කියන්නේ එනකොට එනකොටම පයිප් එකට. බහනේ දැන් ඕන ඕන සමාධියෙන් හදන එකට ඕන්න පයිප් එකට. අපි පොඩ්ඩක් hina යනවනේ. ඉතින් කීයකද මේ විකාරයට මම කියලා? මේක මගේ කියලා? මේක මගේ ආත්මය කියලා? පුදුමාකාර විහිළුවක් අපේ ජීවිතේ කියන්නේ. කවුදෝ කරන දේවල් වලට පිසු නටවන ජීවිතයක් අපිට ඕන කිසිම දෙයක් කරන්න බෑ. මේකට එක උත්තරයක් තියෙනවා. ලක්ෂ වාරයක් වෙන්න දෙන්න. ඒකයි බුදුරජාණන්සේගේ ක්‍රමේ අනුපස්සන. ඕකම දකින්න මම සතිය එනවා කියලා හිතෙනකොට ඒකම සතිය නැති කිරීමට හේතු වෙනවා. මට සමාධිය එනවා කියලා හිත මොකද හිතවිලි නෙන්නේ. ඒ නිසා ඒ කමන්නේ ආය ඇති කරන හැටි දන්නවනේ. කැඩෙන හැටි ගැන හිතන්න එපා. ඒ තරම් කලබල තියදී ආය නැවත ඇති කිරීමේ නවමුකම ආධුනික මනස beginners mind එහෙම නැත්නම් ආධිකම්මික විපස්සකයා වෙන්න පුළුවන් නම් මායя මොහොනේටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ ඕනම කෙනෙකුට ඉල්ලන දේ දෙන්න ඌ මැරනවා ඒක. ජිනේ කදරියන් දානේ. අපි හරි ආසාවෙන් කරනවා. දීපු ගමන් දරා ගන්න බෑ අපට. ඉතින් ඒක නිසා ඒක නැවත නැවත දෙනකොට ඉතින් අපිට කල් තියෙනවනේ කර කර බලන්න. කොච්චර හරි ආවද ආවද උඩ දැන් සමාධිය ඉන්න හදන්නේ ඔන්න ඉනා වෙන්න කියනවා. ආන්න පයිප් එකට. ආයි ආන්න එනවනේ ඕන්න හරි ආන්න සමාධිය ඕන්න ඉනා වෙන්න කියලා ඔන්න පයිප් එකට. දිග්ගටම කරන එකයි තියෙන්නේ. ඉතින් බොහොම කලාතුරකින් කෙනෙක් තමයි මේක වාර්තා කරන්නේ. මට මෙහෙම යම් වෙලාවකට හිත යාගෙන එනවා, හරි යාගෙන එනවා. එක සැරයක් වෙලා එනකොට මේකට තියෙන කුතුහලයට, කෝඩු ගතියට, කෝල ගතියට ඒකම ඇවිස්සෙනවා. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් කියන දැන් අපිට පොට අහුවෙලා තියෙන මේ ආසේවන ප්‍රත්‍ය ලැබිලා තියෙන දැන් භාවනා ප්‍රත්‍ය කරපන්. කරලා කරලා කරලා කරලා ඔය ලියන්න තියෙන මට මල්ල ඔබ ඔබ බලන්න ඕනේ නෝ එන්නේ අරපන්. එතකොට යාට කෝල ගතිය ගෙවිලා යන්න එපායි. ගෙවල ගතිය දිය වෙලාම යන්න එපායි. ඒක වෙන කෙනෙකුට කරලා දෙන්න පුළුවන්ද කියලා හිතන්න. වෙන කෙනෙකුට කියලා දෙන්න පුළුවන්ද හිතන්න. මේ මිනිස්සයා හරියට කිව්වොත් නම් කීයද? ඒක කොහොමද බුදුහාමරොත් ගොඩ ගියේ. මොහොම තමයි රාහුල ආනන්ද කාසියප නන්ද සාරිපුත්ත මොකද තේරෙමකට කිව්වොත් උඹ ඒකට බය වෙන්න එපා කාර්ය ප්‍රතිපදාව කියලා කරපන් කිව්වොත් එයාට සතුටක් එනවා එnde එnde කෝල ගති අඩු වෙනවා කියලා. ඒකට කියනවා මේ යා ව්‍යක්ත වෙනවා ප්‍රතිබල වෙන්න පටන් අර ගන්නවා කියන්න ඕන දේ සබකෝලිය නැතුව අපි සභාවකට ඉස්සර ගියාම එන කෝලේ තියෙන සබකෝලිය කියලා. ඔක්කොම ලැහැති කරන ගියාට මේ කියාගන්න බැරි වෙනවා. ඉතින් ඒකට එක දෙයක් තියෙන්නේ නැවත නැවත කරන්න ඕනේ. ඔය මට මම බණ කියනකොට ඉස්සල්ලා මේ වගේ මේ ශාලාවට ගිහිල්ලා පුරුදු කරා බලන්න. සංඝයා වට වෙලා සංඝයාට බණක් කියනවා. ඉතින් බණක් කියනට යහපත් යහකන්දි ලොකු සංහිතිය අපේ කේමනන්ද සංසිකත් ගුරු හාමුදුරුවෝ වගේ ඒ සංසි හිටියා මූල ආසනේ ඉඳගෙන. ඊට පස්සේ ඒ සංසි hina වෙලා කියනවා ගෝලෙක් හැදලා බණ කියන්නේ කිව්වලු. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් අරබයා මේ දේශනාව අසවල් තැනදී අසවලාට කියන ලදී කියලා යකට පාඩම් කරන්න ගියා. ඉතින් මම අත්‍යරංගල බුදුරහන්සේ අරබයාට මෙසේ දේශනා කරන ලදී කියලා කිව්වලු. <laughs> ඉවරයි. ඉතින් කට්ටිය hina වුණා කතා කරගන්න බැරුව ගියානේ. ඊට පස්සේ ගුරුන්නාංශ කරපු දේ කට්ටියට පොඩ්ඩක් වාඩි වෙන්න මෙයා ඉස්ලාම් බණ කියන්නේ මංගල බණ මේ සබකෝලේ මම බණ ටිකක් කියන්නේ කියලා ඉවර කරලා අරබයාට බණ කිව්ව නෙවෙයි යකෝ බුදු ආමසෝ ආනන්ද ස්වාමීන් වහන්සේ අරබයා මෙහෙම කිව්වයි කියලා කිව්වපො ඒවට කියන්නේ මංගල බණ. අපි කොන මොන ගුණේ තිබ්බත් මොන පොහසත්කම තිබුණත් මොන දක්ෂකම තිබ්බත් පරිභෝගයට යනකොට අපි කොලයි. අපිට තිබුණාට බුද්ධිය නැහැ. බුද්ධි විඳින්න බෑ. ඒක පිරිසක් එක්ක ඉඳලාම හැප්පිලාම වික්ත වෙන්න ඕනේ ප්‍රතිබල වෙන්න ඕනේ. ඒක මේ විපස්සනාවෙන් තමන්ට ලැබෙන අතිරේක ලාභයක්. කෝලගති නැතුව අපි වැරදි වැඩක් කරනවා නෙමෙයිනේ. වැරදි වෙන්නම් කෝලගති තියෙන්න ඕනේ. මේකට සබ්බජ්ජ ලැජ්ජ බය නැහැ. මේ කිලිම කතා කරන නිසා අපිට මේක පුළුවන් ද කියලා අහන බුදුරජාණන් වහන්සේ මරණ මොහොතේ පුරුදු කරා. පුළුවන් ද කියලා අහන වයසට ගියාට පස්සේ පුරුදු කරා. පුළුවන් ද කියලා අහනවා ලෙඩ වෙච්ච වෙලාවක පුළුවන් ද කරා. ඒ නිසා පුළුවන් තරම් තරුණ වයසේදී <coughs> මේක පුරුදු කරගත්තොත් ලෙඩ වෙලා වෙලා හොඳටම උදව් කරනවා. වයසට යනලා හොඳට මේක උදව් වෙනවා. වයසට යන්නේ මරණ වෙලාව උදව් වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ මේ වර්තා මේකින් පටන් ගත්තා නම් සාකච්ඡාව මම සතුටු වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ භාවනා කරමින් සිටදී සිටියේදී ලැබුණු අත්දැකීමක් ගැන අසුණු කැමැත්තෙමි. එක් අවස්ථාවකදී භාවනා කරන මගේ සිරුර එම ඉරියව්වෙන්ම මට පෙනුනේ. මම ඉවත සිට මගේ සිරුර දෙස බලනවා මෙන් දැනින. ඒ සමගම සිතේ ඊතා සැහැල්ලු ස්වභාවයකින් සහ මෙය හොඳයි සැපයි යන සිතුවිල්ලක්ද ඉපදුනේ. කොපමණ වේලා මෙය පැවතුනේදයි නිශ්චිතද නැතත් විනාඩි 5ක් පමණ යයි මට සිතේ. පසුව කවරෙකු කවරෙකු හෝ මා ඔසවා නැවත අසුනට පහ කළ පහත්ක සයකින් සාමාන්‍ය භාවනා තත්ත්වයට පැමිණීමේ මෙය නින්දේදී සිදු නොවන බව දන්නේ මේ බ්‍රැකට් ඇතුලේ තියෙනවා මට පිට සිදු වූ දේවල් ඇසුණු දැනුණු නිසාය ඒ தত্ত্ব ඉවර වූයායයි කනගාටුවක්ද සිතුනේ නැත. ඊළඟ පරිච්ඡේදය මේ වගේ වෙනවනම් මේක ලැජ්ජාවකට බයකට සැකයකට කුකුසකට ඇති නොවෙන්න හොඳම වැඩි තමයි මේ පිටේ ඉඳලා බලන වගේ පේන පෙනුම තියෙනකොට ආනාපානට යන්න පුළුවන්ද කියලා බලන්න ගිහිලා වෙරිෆයි වෙච්ච ගමන් ඔය සැක නැති මේක හොඳ හෝ නරක මොකක් ආවත් අපිට අවශ්‍යයක් ඇවිල්ලා හිත මේ හිත පිට ගියා කියන්නකෝ රාග ద్వේෂයිල හිත පිටිගයි කියලා. ඔය එකකවත් කෙලෙස් නෑ. ඒ රාගයේ ඉඳදී ඒ ద్వේෂයේ ඉඳදී ආනපන බලන්න පුළුවන් නම් ඒකේ ඒකේ විර කැපෙනවා. සතුටක් ඇවිල්ලා පිටේ ඉඳ ලබන්න වගේ ප්‍රීතියක් ආවත් ඒකේ ඉඳලා ආනපන බලන්න පුළුවන් නම් විෂ කැපෙන නැත ඒකත් වාතයක් ඒකත් ලෙඩක් ඒකත් භාවනාවට පරිපෝදයක්. ඒ නිසා සැප දුක මතුවෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ මොන දේ මතුණත් නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් ඒකේ විෂ නැහැ. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මග අවුරන්නේ ඔය ඉතින් සතුට ඇවිල්ලත් මග අවුරනවා කනකට වෙලත් මග අවුරනවා ඒ කොයි එක තියෙදිත් මට මූල කර්මත්තන්ට යන්න පුළුවන්කම තියෙනවා කියන විශ්වාසය විතරයි බලන්න ඕනේ ඒක හරියට අපි කොහේ කැරකිලා හිටියත් කමන්නේ උතුර මේ පැත්තේ කියලා දන්නවනම් අපිට ඕරියන්ටේෂන් ගන්න පුළුවන් උතුරු දකුණ මාරු වුණා නම් අපි කොහෙ ගියත් යන්නේ අරමුණටද නැත්නම් පිටටද කියලා හොයන්න බෑ. ඒ නිසා මේ වැඩේ අපි නයිට් කොම්පස් මාච් එකට යනකොට වගේ ස්කවුටින් වල නැත්නම් ආමියකේදී ගිහිල්ලා කරකෝල අතහැරලා දානවා කැලේක. එන මෙන්න කොම්පස් එක මෙන්න මේ පැත්තේ කැම්ප් එක තියෙන්නේ පුළුවන් නම් පාර වහන ඵලයක්. ඒ වගේ පාර කොච්චර කරකෝල දැම්මත් යන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික කැම්ප් එකට නම් යාට ලකුණු ලැබෙනවා. ඒ දේ හොඳ නරක බලන්න අදහසක් අපිට ඕනකමක් නැහැ. හොඳ හරි නරක වෙන්නේ ඒ தත්ත්වෙ ඉඳද්දිත් මූල කර්මස්ථානට සම්බන්ධීකරණ නැත්නම් මූල කර්මස්ථානේ බැලිය යුතුයි කියන સંદર્ભේ දන්නවනම් කවදාවත් භවනාවක් මේ පිටපොට යන නිසා බුරුම් භාෂාවෙන් කියන පුංචි උපදේශයක්. මූල කර්මස්ථානයත් එක්ක ඉන්න තාක්කල් කවදාකවත් භවනාව කැඩෙන්නේ නැහැ. ඔය පේන මොන දේත් කැඩීමක් එක්සෙන්ට්‍රික් බාධාවක් වෙන්න පුළුවන්. ඒව නොයිටින්නෙත් නැහැ. එක්ක හොඳ වශයෙන් නරක වශයෙන් එනවා. හොඳ නරක වැඩක් නැහැ. ඒ හරහා මූල කර්මස්ථානයේ නැත්තම් නැවත gedara පැමිණෙන්න පුළුවන් හැකියාව තමයි මගේ මනුස්සකම. ඒක පාගගත්තොත් ඉවරයි. ඒ නිසා සාරිපුත්‍ර සංසය සඳහන් කරනවා සද්දන්ත කුලේ ඇතාගේ හොඬේ සාමාන්‍ය බිම ගෑවෙන තරම් දිගයි. ඒක ඉස්සරහා කකුල් දෙක මැද නිතර වැහෙනවා. කවදා හරි හොඬේ පෑගුණොත් ඉවරයි. හොඬේ පාග ගන්න එපා. හොඬේ පෑගිලා ඒක තද වුණොත් ආය හුස්ම ගැනීම මොකුත් නැහැ. උගේ කකුලටමයි පෑගෙන්නේ. ඒ කියන්නේ සද්දන්ත කුලය කියන්නේ හොඳ කුලයක්. කුමාරි කුලේ සද්දන්ත කුලය කියලා කියන්නේ ඇත්තුන්ගේ හොඳ කුල දෙකක්. උන්ගේ දේ තමයි හොඳේ දිගයි. නමුත් කවදාක හොඳේ පාගන්න නිසා මූල කර්මස්ථානේ පාගන්න එපා. කොහෙ ගියත් වේදනාවක් ආවත් පිටපැත්තකින් ලබන්න වගේ දැක්කත් රාගයක් ආවත් ද්වේෂයක් ආවත් මූල කර්මස්තකේ දැකීම බාධා කරන තව එකක්වත් කෙලෙස් වෙන්නේ නැහැ මොන තරම් ඔටුනු පැනඳුවත් මොන තරම් සතුටුනවත් ඒකේ මූල කර්මස්තනේ පාව දුන්න නම් කෙලෙසක් මෙවැනි දේවල් හොඳ නරක වශයෙන් නොගෙන සතියෙන් සිටින ලෙස ඔබ වහන්සේ අවවාද කළ බව දනිමි. එහෙත් ඔබ වහන්සේ තවදුරටත් යමක් කියනු ඇතැයි සිතා ඉදිරිපත් කරමි. අපට නිවන් මඟ පැහැදිලි කර දෙන දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායස ජීවිතයක් ප්‍රාර්ථනා කරන්නේ දෙපා නවා දිමිනි. ඒකට කියන්න ඕනේ දෙය කියලා තියෙන දැන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සෙනසුරාදා සිට මෙතන භාවනා කරන්න පටන් ගත්තා. අද දින ආනාපාන සති භාවනාව වඩා විනාඩි 5ක් පමණ ගිය පසු මා හුස්ම නොගන්නා බවක් සිතුණා. මට නැහැ කියා මම නැහැ කියා දැනුණා. මගේ ඇඟ උඩට ඉතින් බ්‍රැකට්ස් තියෙන ලිෆ්ට් එකක් තරම් ලිෆ්ට් එකක පටන් ගන්නවා වගේ ඔසවෙනවා වගේ සැහැල්ලු ගතියක් දැනුණා. මගේ ශරීරය නැහැ කියා දැනුණා. මම ඉන්නවා කියා දැන ගැනීමට එක අතක් එක අතක් අනික් අතින් තදින් ඇල්ලුවා. කිසිවක් අසුුනේ නැත. අතක් නැහැ. මමත් මමත් නැත කියා ගතියක් දැනුණා. ඒ මොහොතේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ඒ එක්කම ඇඳගෙන ඒ එක්කම ආ ඇඟ වේවුලා ගොස් මම ඉන්නවා දැනුණා. ලොකු බරක් දැනුණා. විශාල බියක් දැනුණා. ඒ එක්කම ඒ එක්කම S2 ඇරුණා. ඒ පාර මම ඉන්නවා කියා දැනුණා. විනාඩි 5ක් 10ක් කියා සිතුණත් වේලාව විනාඩි 45ක් පමණ ගත වී ඇති බව දැනුණා. හිත නැවත ආනාපාන සතියට යොදවන්න බැරි විදියට බයක් ඇති වෙලා ඇති වෙලා දැන් දැන් සක්මන් භාවනා කරන්න කියා සිත ගියත් පොළවේ ඉන්න කූඹි වැනි කුඩා සතුන් පෑගෙන බව දැනුණා. හිත එකලස් කරගන්න බැරි වුණා. නැවත ආනාපානීය සතිය කරන්න පටන් ගත්තා. ඇති වුණු බිය නිසා සිත කලබලයි බිය නැතිවීමට කුමක් කළ යුතුද කරුණාවෙන් පහදා දෙන්න මෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට දෙවන් සරණයි මේක අර එකවරේ එකතරේ කලබල වුණොත් තමයි ඒක අර වෙන්නේ නැත්තම් කෙරෙන්නේ ඒක තමයි මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ තණ්හා කරපු මාන කරපු දික්ටි කරපු මේ කය ඒක කෙරේ තණ්හාවක් නැතුව මාන්නයක් නැතුව දික්තියක් නැතුව බලන්න ඉගෙන ගන්නවා දැන් මෙතන එක පාටම කය නැති වුණා කියවට පස්සේ අර කයට තියෙන ආශාව වැඩිකමට ජීවිතේ තියෙන ආශාව වැඩිකමට භවනා සාර්ථකත්වයට වඩා අර Taman තිබුණු ඒ තණ්හා මානසික නැතිවීම දරා ගන්න බැරි වීම නිසා සමහර ලාවට භවනාවේ පාවෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක භාවනාව නෙවෙයි මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් බවට සුබ නිමිත්තක් මේ. ක්‍රමයේ අහුවෙලා තියෙනවා. වැඩි යනවා මේ ටික ටික ටික ටික බෙන්න දෙන්න. බයට මේ බය කියන වචෙන්ද සරුවචනාංශේ සියලු කෙලෙස් දාලා තියෙනවා. අපිට මේ කරගිට කරන්න පුළුවන්කම තියේදී නොකර ඉන්නේ ඔන්න වගේ බය වගේක් නිසා තමයි. ඉතින් අපිට කරන්න තියෙන එක දැනගෙන දැන් වැඩි හරි. මේක තමයි කරන්න තියෙන්නේ. අනිත් දවසේ සද්ධාව ඉස්සරහට ගන්න, සීල ඉදිරියට ගන්න. ওই දෙක තමයි ඔය බය තියෙන කෙනාට බුදුහාමුදුර අපිට දීලා තියෙන මේ කණු දෙක. මම ඉන්නේ සද්ධාවෙන්, මම ඉන්නේ සීලක. ඒ කය නැතුණාට සද්ධාව කරන්න බෑනේ. කය නැතුණාට සීල කඩන්න බෑ. මට මේට අමතරව පුළුවන් නම් මේ කය නැතුණ සතිය කැඩෙන්නේ නැති බවට තුන්වෙනි කුණ්‍ය ගහ ගන්න පුළුවන් නම් මේකම යන්න ඕන. හොඳ ශ්‍රද්ධාවකින් යන්න හොඳ සීලකින් යන්න පටන් ගන්නකොටම මගේ කය ජීවිතයේ දෙක බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිදත්න පූජා වේවා කියලා ගිහිල්ලා බය එනකොට බල ඇස් වෙලා ගියොත් ওই බය බයක් වෙන්නේ නැහැ. ඒ සඳහා මේ සූදානම්ම යෑමට කලින් ඒ වගේ වැරදි අත්දැකීමක් ලැබලා තියෙන්න ඕනේ. කමඨාන සුද්ධ වෙලා තියෙන්න ඕනේ. අනිත් දවසේ ඒක වෙයි. ඒක ගැන සූදානම් ශරීරය කියලා කියන්නේ be prepared කියලා කියන්නේ. ඒක තියෙනවා නම් අනිත් දවසේ වෙනකොට බය වෙනකොට හිනාවක් යන්න පටන් ගන්නවා. අනේ මං එදා මෙතෙන් ඇවිල්ලා අපරාධෙත් පැනලා ගියානේ. නමුත් දැන් කමඨාන සුද්ධ වුණානේ. දැන් බය නැහැ. ඉදිරියට යනකොට එදා ලොකු ආත්ම ශක්තියක් චිත්ත ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා ඒ වෙනුවට. ඉස්සරහපු බය වෙනුවට. ඒ නිසා බය කියන්නේ මේ දැනුම ද්වේෂපද නෙමෙයි. මේ දැනුම ඥානපදමට ගිය ගමන් මේක ඩබල් පොසිටිව් වෙනවා. ඒ නිසා මේ පදනම මාරු වෙන්න ඕනේ. ද්වේෂපද නෙමෙයි ඉඳලා ඥානපදමට ගිය ගමන් අපි මෙතෙකල් ප්‍රතික්ෂේප කරපු සියලුම දේ තුල නිවන දකිනවා. ද්වේෂපද නෙමෙයි බැලුවොත් හැම නිවන් දකින්න එකක්ම අපිට සැකමසු බයමසු තත්යකටපත් වෙලා අපි විහිම්ම මෙච්චර ලස්සන ලැබිච්ච ක්ෂණ සම්පත්තියට අකුල් හෙලා ගන්න. දෙවන්නේක් කරන එක නෙවෙයි. ආකල්පමේ වෙනස විතරක් ලෑස්ති වෙලා තියෙන නිසා මේක හරි කියලා හිතලා ලෑස්තිලා යෑම තමයි කමඨාන් සුද්ධ කරලා දෙනවා කියලා කිය බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය වැඩිීමේදී හුස්ම රැල්ල නාසය අග වැදුණු තැනට සිත යොමු කරගෙන සිටීමෙන් එම හුලන් රැල්ල සියුම් වී ගොස් නොදැනී යයි. තත්වර 5 10කට පසු හුලන් රැල්ල නැවත හසු වේ. නැවත නොදැනී යයි. මෙම ක්‍රමය දිගටම කරගෙන යාම සුදුසුදයි කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලමි. සමහර වේලාවට සිතට කිසිම අරමුණක් නොවන බවද දැනේ. තිරුවන් සරණයි. ඔය එතකොට ඒ අරමුණ පේන தත්ත්වෙදී නොපේන தත්ත්වෙදී සතිය තියෙනවද නැද්ද කියන එක මේකේන උත්තර දෙන්න කැමති නම් මට කැමති මම සාකච්ඡා පොඩ්ඩක් ඉදිරියට යන්න. ඒ අරමුණ පේන වෙලාවෙයි නොපේන වෙලාවේ දෙකේම සතිය තියෙන බවද Taman හිතන්නේ නැත්නම් අරමුණ නැතිවීම සතියෙන් ජීවිත වශයෙන්ද Taman තීරුම් ගන්න කියන එකට කැමතිද සපේලා උත්තරයක් දෙන්න කවුරු හරි. මේ ලියපෙකනවා. නැත්තම් ඉදිරියට මට ගෙනියන්න බෑ. එහෙමනම් අනිත් දවසේ බලන්න අරමුණ තිබුණත් හරි නැතුව හරි මේ අපි සතිපට්ඨානයේ කියන මේ සතිය වඩන්න යන්නේ දෙකේදීම සතිය තියනවද නැද්ද කියලා සපේලා උත්තරයක් දෙන්න. ඊට පස්සේ මට පුළුවන් මේ ඒ ලැබෙන උත්තරය අනුව සාකච්ඡාව ඉදිරියට මෙහෙවන්න. ඊළඟ ප්‍රශ්නය අතුගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනා කිරීමේදී සිත අරමුණින් සිත අරමුණෙන් අරමුණෙන් විසිර වෙනත් අරමුණක් ගැනීමේදී එසේ සිත විසිර ගිය බව විසිර ගොස් තත්පර 30කට 30කට පමණ සිත සිත දැනගනි. එවිටම පෙරපසු නොවේ සිත නියම අරමුණට යෙදේ. මෙසේ සිත අරමුණු ගත වීම ඉබේම පවන සිදුවීමක් සිදුවීමක් මා ඉදිරිපත් ඉදිරිපත් කිරීමෙන් සිත එම නියම අරමුණට ගෙන ඒමක් දැයි මට නම් විග්‍රහ කරගත නොහැක. තේරු හරිද ස්වාමීන් වහන්සේ ක්ලියර්ද මෙතන පොඩ්ඩක් පටලලා යනවා කියන තැන මෙසේ සිත අරමුණු ගත වීම ඉබේම වන සිදුවීමක් මා ඉදිරිපත් වීමෙන් මට නම් විග්‍රහ කරගත නොහැක මා දෙන ලද උත්තරයෙන් ඔබ වහන්සේගේ මේ පහදා දෙන මැනවි තවද මා මා මාගේ භාවනාව පැයක් පමණ කළ විට මනස සැහැණ දුරට තැන්පත් වී ඇතත් ලාවට ලාවට ඇතුළත කතාව විතක්ක ਵਿਚාර පවතී. භාවනාව නිම කළ පසුද අත්තර පසුද භාවනාවට භාවනාවට හිඳගත් විටද පැවති අන්දමට නැති බව පෙනී යයි. සමහර විට එක් අතක් මිටමෙල වී ඇති අතර තවත් විටකදී එක් අතක් පහතටම වැටී ඇත. කෙසේ හෝ පිළිවෙලට මුලදී තබා තිබූ අත් දෙක වෙනත් විදියකට ඇති බව පෙනී යයි. මේ හොඳ සමාධියකට නොපැමිණි බවට සාක්ෂියක්ද? නමුත් නමුත් ආත්මසේ ක්‍රියා කරවීම භාවනාවේදී මට නොදැනේ. සුවපත් වේවා. එච්චරයි. ඒකෙදී අර හිත අරමුණක් ගැන පතන කළා තියෙනවා. අරමුණ කියන්නේ පිට ගිය අරමුණද භාවනා අරමුණ ගත්ත ආනාපානද කියන එක ලියවිලා නැහැ. නිසා කියනවා අරමුණ පිට යාම හොඳ නරකද කියලා කියන්නේ මොකන්ද මෙතන අරමුණ කියන්නේ? පිටට ගිය අරමුණද නැත්නම් ගත්ත මූල කර්මස්ථානද කියන එක ලියවිලා නැහැ. අරමුණ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා too generic. පොදු වැඩි මට එතකොට හිතා ගන්න බෑ එතනින් එහාට මට තියලා ආල්ටවත් හිතා ගන්න බෑ. අමාරුයි. පටල වෙන එක සම. ඒක කැමැතිද එතන මේ අරමුණ කියන්නේ මොකද්ද කියන එක විස්තර කළා දෙන්න. එමේ ඉදිරියට යන්න බැරි නම් මං ඉල්ලලා තියෙන කරුණා කරලා මේ අරමුණ කියන්නේ පිට අරමුණද මූල කර්මත්තාන්ද කියන එකවත් අඩු ගන්න විස්තර කළා දෙන්න. ඒ වගේම පිටිපස්සේ තියෙන ප්‍රශ්නද කියලා තියෙන්නේ මේ භාවනා කරනකොට මේ තියෙන දේ හේම නොසෙල්වි වෙන්න ඕන කියන නිත්‍ය සංඥාවද වඩා හොඳ එහෙනම් මේ බලන පටන් ගන්න එක නෙමෙයි ඉවර වෙනකොට තියෙන කියන අනිත්‍ය සංඥාවද හොඳ කියන එක ඒත් මම දැනගන්න කැමතියි. ඒක දන්නවනම් ඊට පස්සේ ගෙනියන්න පුළුවන් සාකච්ඡාව. ඒක කැමති නම් ඉදිරිපත් කරන්න නැත්නම් ඒක අපි තියෙනවා මේ ප්‍රශ්නේ ඒක සහිතව හිට නැවත ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව මූලික කර්ම කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව ආස්වාස ප්‍රාස ආස්වාස ප්‍රාස්වාස ස්පර්ශය නිරීක්ෂණය කිරීම කියලා කියන මාතෘකාවක් වගේ කියලා තිනවා. හුලං රැල්ල නාසයේ වැඩි ඇතුල් වීම සහ පිටවීම නිරීක්ෂණය කරමි. ආස්වාසය දීර්ඝ ලෙසත් ප්‍රාස්වාසය දියැලක් කඩහැල්නසේ මෙන් ආස්වාසයට සාපේක්ෂව ඉක්මනින් ගෙවි යන බව නිරීක්ෂණය කර ඇත. ආස්වාස ප්‍රාස්වාසයේ තුනිවීම යනු කුමක්දයි මාහට තාම තේරුම් ගත නොහැක. භාවනාව අතරතුරදී සිතුවිලි ගැන සිතුවිලි ගලා ආවත් ඔබ වහන්සේගෙන් පෙර ලබාගත් කමඨාන් පරිදි සතිය විත්තියක් නොව දැලක් ලෙස ඒ අතුරින් සිතුවිලෙන් තිබියදී කර්මස්ථානයේ නිරීක්ෂණය කරමි. තිබියදී මූල කර්මස්ථානයේ නිරීක්ෂණය කරමි. සමහර අවස්ථාවල සිතුවිලි දිගේ ගමන් ගන්නා වාරක් වරක් වාරත් ඇති අතර එය එක් ආස්වාසයක ඉබේම මූල කර්මස්ථානය වෙත පැමිණෙන අතර සමහර අවස්ථාවල ආයාසයක් ආයාසයෙන් ගැනීමට සිදුවේ. ආස්වාස ප්‍රාස්වාසයේ තුනී බව කුමක්ද යන්න මා නොදත් කිසිවක් නොකරන හි ස්ථානයකට යයි. නිନ୍ଦ නොගිය බවද 100%ක් විශ්වාසයි. මාගේ ප්‍රශ්නය නම් කිසිවක් නොදන්නා ස්ථානයට ගිය විට එය ප්‍රත්‍යක්ෂ වෙරිෆයි කරන්නේ කෙසේද? කිසිවක් නැති හිස්තනක් නිසා එය දෙස බලා සිටින්න යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මාහට අනුකම්පා කර පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට දරුවන් සරණයි. මේකට තියෙන මේක මූල ධර්මයේ වශයෙන් ප්‍රශ්නයක් තිබුණාට ආනපනේ නම් මූල කර්මස්ථානයේ ඒක ඉතිහාසයේ දිගට බලන්න යනවා. විචිදී හොදවට බලන්න යනකොට එක සැරේ කවදාකවත් විපස්සනා මුකුත් වෙන්නේ නැහැ. හැමදේම සිද්ධ වෙන්නේ ප්‍රතිපදාවකින්. ටිකෙන් ටික. ඒ නිසා නැති වෙන එක එක සැරේ නැතිවීමක් වෙන්නේ දැන් මෙතන සතිය නැති නිසා එක සැරේ නැතුණා වගේ පේනවා. ඒ නිසා දැන් මේක හරි කියලා හිතලා අනිත් දවසේ මේකට කියනවා thin slicing of time. කාලේ ඊටාම කුඩා කොටස් වලට බල බල ගොරෝසු තැන සිට මෙතෙන්ට යනකම් මට අතරමං වෙලා තැන් යටිපහුව වෙලා තියෙනවා. අනිසසේ බලනාසුලෝ යන්න. ඒකට තමයි තේරෙන පටන් අරගන්නේ මේ මේකක්ම හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. මෙතන ගූඪ දෙයක්වත්, গুপ্ত දෙයක්වත් තේරුම් ගන්න බැරි දෙයක්වත් නැහැ. වෙලා තියෙන්නේ සතිය හොඳට අති තේනවා අඛණ්ඩ නැහැ. ඒ නිසා අනිත් දවසේ සතිය විතරක් නෙමෙයි සතිය අඛණ්ඩ භාවය. ඒක තමයි මේ සතිය සතිපට්ඨානය කරනවා කියන්නේ එතන. සතිය හොඳට ස්ථාපිත කරන්න ඕනේ. අපි හිතුවොත් මෙහෙම නූලක් තින්ත කාපු ඇඟිල්ලක් දිගේ අල්ලගෙන නූල දිගේම ඇදගෙන ගියොත් තින්ත පුරාවටම නූලේ තියෙනවනේ. අතරමැදි නූල ඉස්සුනොත් ආයේ හරිය නූලේ තින්ත ගෑවෙන්නේ නැහැ. දැන් මේකේ එහෙම දෙයක් යටිපහුවෙලා. ඒ නිසා සතිය තියෙනවා අඛණ්ඩතාවය ගැන විශ්වාස කරලා දිගට කරගෙන යන්න. ඒකට ඔක්කොම මේ සතිය දිගම මේ නූල අත ගන්න යද්දී ඒ පැත්තක සද්ද තියෙන ඉඩ තියෙනවා. මේ පැත්තේ හිතවිලි තියෙන ඉඩ තියෙනවා. මේ පැත්තේ වේදනාව තියෙන ඉඩ තියෙනවා. තමන් දන්නවා මේක දැන් හැප්පිට හැක් තියාගෙන මේක බලන්න යනකොට මේ හරියට මේ සංගීත භාණ්ඩයක් මේ සෙල්ලම් කරන කෙනෙක් වගේ කවුරු මොනවා කරුවත් එයාගේ හිත සම්පූර්ණයෙන්ම ඒ නාද රටාවත් එක්ක යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ලෝකයේ අර සද්දෙහි දෙන හිතේදී නැති කිරීමෙන් නෙමෙයි ප්‍රශ්න ලබා ගන්න. සහනය ලබා ගන්නේ ගත්ත අරමුණ අඛණ්ඩව ගිහිලා ඒකේ ජවනිකාවෙන් ජවනිකාට වෙන වෙනස්කම් වාර්තා කිරීම හරහා අපි අන බාහිරේ ප්‍රතික්ෂේප කළ නැත්නම් අවචාවට ලක් කරලා මේ විස්තර විස්තර ලියලා තියෙන බොහොම හොඳයි අඛණ්ඩ කිරීම සඳහා ගත යුතු ප්‍රයත්නය ගන්න එතකොට තමයි මේ ප්‍රශ්නේ උත්තරේ හම්බ වෙනවා සන්නස් මෙතන අර මේ ප්‍රශ්නයක් විදිහට අහන්නේ ආස්වාස්ය පාස්වාසි තුනිවීම යන කුමක්දයි කියලා තමයි ඒක අනිත්‍යයට ප්‍රයෝජන වෙයි සන්නස් ඒක තමයි මේ උත්තරේ ඒ තුනිවීම බලන සුළුව කරන්න දැන් නැති වෙච්ච බව දන්නවනම් තියෙන බව දන්නවා මේ අතරමැද গুপ্ত දේවල් නෑ ක්‍රමිකව තියෙන්නේ ක්‍රමිකව දැක ගන්නා සුළුව කරන්න මේක තුනී කරන්න බලනවා කියලා කිව්වොත් ආනපනේ බලන්නේ නෑ එතකොට පැටලෙනවා ප්‍රශ්න දිරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ මම බොහෝ කලක සිට භාවනා කරන යෝගියෙක් මේ මගේ අරමුණ වන්නේ පිම්බීම හැකිලීමයි. මෙම අරමුණ බොහෝ ඉක්මනින් ඒකාග්‍රතාවයට පත් කරගත හැකි හැකි වරණ දොතින සමාධි භාවනාව කර හැකි භාවනාව ආරම්භයේදීම පිම්බීම පිම්බීමේ අරමුණ අරමුණෙහි තද ගතියක් හැකිලීමේ අරමුණේ සැහැල්ලු ගතියක් අත්දකි. පිම්බීමේ තද ගතිය ආපෝ ධාතුවේ බන්ධන ගතිය නිසා ඇතිවන්නා වන බවත් හැකිලියා හැකිලීම හැකිලීම අරමුණෙහි සැහැල්ලු ගතිය තේජෝ ධාතුව නිසා ඇතිවන්නා බවත් අත්දැක අත්දැකී. තවද වායෝ ධාතුවේ සෙලවෙන සෙලවෙන ගතියෙන් පඨවි ධාතුවේ තද ගතියත් විටින් විට පිම්බීම හැකිලීම අරමුණු දෙකෙහිම දක්නට ඇත. මෙසේ ටික වේලාවක ධාතු මනසිකාරයේ යෙදෙන මම ඉන්පසු පිම්බීම හැකිලිම ඒකාකාරී වන විට පිම්බීමේ ආරම්භයත් එහි වෙනස් වෙමින් පැවතීමෙන් නැති වී යාමත් අත්දකි. හැකිලීමද එසේම අත්දකිමි. මෙසේ වෙනස් වෙමින් පවතින පිම්බීමේ හැකිලීමේ අද අවස්ථා පිම්බීමේ හැකිලීමේ අනන්‍යතාවයෙන් අනාත්මයක් අනුදකිමින් අත්දකිමින් සිටී. මේවා දකින සිතද විටින් විට මේවා දකින සිතද විටින් විට අත්දකිමි. මෙසේ අත්දකිමින් සිටන විට සිතුවිලි පැමිණුණත් ඒවා ඒවා දැකීම නිසා නැවතත් මුල් කර්මස්ථානයේම හිත පැවේ පැවති. මෙසේ පිම්බීම හැකිලිම පැය එකමාර පමණ පහසුවෙන් සිටි හැක හැකිලිමේ මම කරගෙන යන භාවනාව නිවැරදිද අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට ඉක්මනින් නිවන් සාක්ෂාත් කර ගැනීමට හැකියාවයි පතමි. භාවනා ක්‍රමේ නම් වැරද්දක් පේන්නේ නැහැ. මොකද කියන්න හතර දේවල් වුණා ගොඩක් වැරදි තියෙනවා. ඔක්කොම වැරදි නෑ. නමුත් ඒ කියන හදන දේ නෙමෙයි වැටහිච්ච දේ කියනවනම් විනිශ්චය තීන්දුව ඒක එච්චර වැදගත් නෑ වැටහෙන දේ අනුව බලනකොට නම් කරගෙන යන විදිය හරි. ඔය විස්තර කරන පටවිය ආපෝ තේජෝ කොටස් මෙතෙන් අදාළ නෑ. වැටෙන දේ කියන්න මෙච්චරයි. ඒක මේක කියලා මං හිතනවා මේක මේක හිතනවා කියලා ඒ දේ අවශ්‍ය නැහැ. යන විදිය හොඳයි. අත්දැකීම් අධිගතිය හොඳටම පේනවා. නිසා මේක බොහෝ වෙලා කරන්න. එතකොට ওই දැනට ওই අඳුනගෙන තියෙනව අනිත් දවසේ සම්පූර්ණ වෙනස් විදියකට වැටෙන්න ඉඩ තියෙනවා. එහෙමනම් අනිත්‍යතාවය වැටේ. ওই දකින්නව නිට්ටිය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් දකින්නවා භාවනා හිර වෙලා කියලා කියයි. ඊළඟ ප්‍රශ්නය. කර්සායන් වහන්සේ මම අවුරුදු කීපයක සිට පාන්දර 5ට පුදුන් වැඳ මල් පහන් පූජා කර පැය භාගයක් පැයක් පමණ නිතර පරියන්ක භාවනාව කරන්න පුරුදු වුණ කෙනෙකි. සමහර දවස්වල නිින්දට යාමට පෙර දකුණු ඇලයට හැරවි භාවනාවෙන්ම පිම්බීම හැකිලීමට හිත යොදාගෙන නිින්දට යමි. මේ අවස්ථා දෙකේදීම දැන් කාලයක සිට විනාඩි 10 15 භාවනාවේ සිටන විට පිම්බීම හැකිලීමේ වේගය අඩු වී දැනීමද සියුම් වී එය නොදැනෙන තත්වයටපත් වේ. ඊළඟ පරිච්ඡේදය. ඉන්පසු දකුණු අතේ මුල් හරියේ සිට ක්‍රමක්‍රමයෙන් මුළු ශරීරය පුරා වාගේ ප්‍රීතියක් සුවයක් සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නේයයි පටන් ගන්නේ. එම ප්‍රීතිය ඉන්පසු ක්‍රමයෙන් මෝහයේ රැල්ල නගන්නාසේ සැරින් සැර ශරීරයේ උඩ අතට ඒ ප්‍රීතිය සැහැල්ලුව දැනෙන ගමන් ඉහළට යන්නාක් මෙන් දැනේ. එය ඊතා මිහිරි. එයද විනාඩි 3ක් 5ක් වගේ දනි දකි. තවත් ටික වේලාවකින් එම ප්‍රීතියද නැති වී සිත එක තැනක නැවති ඇති බවක් හැඟේ. එය තත් එම தත්ත්වය ඊටාම සැහැල්ලුයි. නිස්කලංකයි. තව තවත් එම தත්ත්වයේ ඉන්න ඉන්න සිතේ ඉන්න සිතේ ශබ්ද ඇසේ ශරීරය වෙන ශරීරය එන වේදනා දැනේ. එය තදින් නොදැන නිසා තව තවත් එම தત્ත්වයේ ඉන්න සිතට දැනේ. මෙයත් මෙම தત્ත්වය දෙස මෙසේ බලාගෙන බලාගෙන යාම බලාගෙන සිටියද ඊට ඉන් එහා තවත් යමක් කරන්න තිබේදයි කියා ඔබ වහන්සේගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එමෙ එහි එමෙ එමෙ මෙනෙහිම නිතර භාවනා කරන විට බුදුරජාණන් වහන්සේගේ මුළු සිරුරේ නැති පුරු සිරුරේම නැතිව මොහොනේ උඩ කොටස නිතර පෙනී නොපෙනී යයි. තවද භාවනාවේ ඉන්න විට ක්‍රිස්ති මූර්තිතුමා මදර් තෙරේසා අනගාරික ධනපාලතුමාද පෙනී නොපෙනී යයි. එමෙන්න මෑතකදී දැක්කපු අරූප අපූර්වම සිද්ධිය මට අමතක කරන්න නොහැක. ඒ මගේ මව මීට අවුරුදු 11කට පෙර මිය ගියා. මවගේ මිය ගිය ශරීරය මගේ මා ඉදිරිපිට පෙනේ. එම ශරීරය ක්‍රමයෙන් කුණු වී ඉදිමි දිය වී ගොස් ඇටසැකිල්ලක් වුවත් මත් ඒක ඇඟිල්ලක පයේ ඉතින් බ්‍රැකට්ස් තියෙන පයේ මා විසින් පයේ පිරී තිබී තිබුණ නිසා එය මම එය වම මම ප්‍රාශ්‍ය කරමි. එවිට ඒ ඇට සැකිල්ල අලු බවටපත් වී ගිය බව දැනු දැනුනේමි. දුටුවෙමි. මේද මට පහදා දෙන්නේ යයි කියා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ සියල්ල භාවනාවේ සිටන විට දුටු දේවල් නිසා මට ඒ ප්‍රශ්නය විය. ගෝවාන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තට ගොඩක් විස්තර කරන්න තියෙනවා මොකද සක්මන් නොකරන එකේ දෝෂي තියෙනවා. ඉඳගෙනයි නිදාගෙනයි ඉන්නවා. ඒ නිසා මනස බොහෝ විට පරිකල්පනාවල දුවනවා පුළුවන් නම් ඔය එකලස ගන්න බෑන සක්මනේ ඔය මොනවත් නැතුව භවන කඩාගෙන යයි ඉස්සරහට. එචා මේ පරියන්කෙන් නිදිමත මේ නිදාගෙන ඉන්න එක විතරක් කරන්න අමාරුයි. මේ සක්මනේ නැතිකමේ තියෙන දෝෂය සතිය තමයි වෙන්නේ. මේ සත් මේ සමාධිය ලෙඩ සමාධියක් තියෙන. ඉතින් ඔය එකම එකම කක කක කක කක යනවා. සක්මන කරලා බලන්න සම්පූර්ණ අලුත් වෙන්න ඉඩ තියෙනවා. සම සමද ප්‍රමාණය සක්මන් කරන්නේ නැතුව වාඩි වෙන්න එපා. තම තම ප්‍රමාණය සක්මන් කරන්නේ නැතුව ඔය නිදාගෙන ඉන්න ඉරියව්වත් හරියන්නේ නැහැ. ඒ නිසා අඩු ගන්න ඊට සමාන වෙලාව සක්මන් කරලා දාන්න ඔය තේරම නිකන් හිරුදුටු පිනි බිඳු වගේ දුර වෙලා යයි. ඊටු බාහන හොඳ කැලේ දෙක ඉදිරියට යන සක්මන උදව් කරයි. ගෞරවණීය වහන්සේ මම දැනට අවුරුදු 10ක පමණ ඔබ වහන්සේගෙන් උපදේශ උපදේශ මත ආනාපාන භාවනාව සිහිය පිහිටවීම විපස්සනා ක්‍රමයට වඩමි. වාඩි වී සුවල්ප වේලාවකින් ඕටෝ පයිලට් බවට පත්වේ. සිතුවිලි ඇති වී නැති වී යයි. භාවනාවට සිතුවිලි වලින් හෝ ශබ්ද වලින් බාධාවක් නැත. සුළු වේලාවකට නොදැනී යන තත්ත්වයටපත් වුණත් වාඩි වෙලා වැඩි වේලාවක් නොපවතී. තාමත් තාමත් ආනාපාන පරියංකයේ දිගටම පවතී. මෙම தত্ত্বය පිළිබඳව පහදා දෙන මෙන් මාගේ ලෙස මාගේ භාවනා ප්‍රශ්නයට හේතු වේ. පහදා ලෙස ධර්මමික වගේ තියෙනවා. මුල් ටික ආයෙත් කියවන්නේ ගොනුවක් නෑ ප්‍රශ්න මට තේරෙන්නේ. මම මම දැනට අවුරුදු 10ක පමණ ඔබ වහන්සේගේ උපදේශ මත ආනාපාන භාවනාව ඉතින් බ්‍රැකට්ස් තියෙන සතිය පිහිටවීම විපස්සනා ක්‍රමයට වඩමි. වාඩි වී සුවල්ප වේලාවකින් ඕටෝ පයිලට් බවට පත්වේ. සිතුවිලි ඇති වී නැති වී යයි. භාවනාවට සිතුවිලි වලින් හෝ ශබ්ද වලින් බාධාවක් නැත. සුළු වේලාවකට නොදැනී යන තත්වයටපත් වුණත් වැඩි වේලාවක් නොපවතී. තවමත් ආනාපාන ආනාපාන දිගටම පවතී වගේ තියෙනවා. මෙම தত্ত্বය පිළිබඳව පහදා දෙන ලෙස ඉල්ලමේ කියලා තියෙන නිසා. මේකෙත් අර ඉස්සෙල්ලා එක වගේ සක්මනේ නැතිකම තියෙනවා. ඒ කියන්නේ අර කුසීත සමාධියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව ගොඩක් <clears throat> සවිස්තරව නැත්නම් ආඩම්බරෙන් කතා කරාට වීරියමන්දිකම එහෙම නැත්නම් <clears throat> ජවනිකාවල් මාරුවේ මාරුවේ යන්න අවශ්‍ය කරන ශක්තිය නැහැ. ඒ නිසා මේ සක්මනේ නැතිකම මේ දෝෂයක් කියලා තමයි මට පේන්නේ. හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. හොඳට මේක මේ මොබිලයිස් කරලා එහෙම නැත්නම් වෝම් අප් කරලා එතකොට මේකම සුද්ධ වෙලා ගිහිල්ලා අලු ගසලා දැම්මා වගේ වෙනසක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ අංක 20 නව අවසරයි ස්වාමීන් වහන්සේ අපහාට කරුණාවෙන් පහදා දෙන්න දෙන්න කෙසේද කෙසේද අපි සක්මන් භාවනාව කළ යුත්තේ කියා අපි දන්නා තරමින් ක්‍රමවේද දෙකක් ඇත. එක මෛත්‍රිය වඩමින් සක්මන් කිරීම, දෙක දකුණු වම පය ඔසවමින් සක්මන් කිරීමයි. තෙරුවන් සරණයි. ඔය ඒක තමයි අපේ ඉස්සලා කිව්වේ අර මූලික උපදේශ පන්තිට අහුම්කම් දෙන්න. ඒ කාවුරු හරි මේ සංවිධායක මණ්ඩල කෙනෙක් හම්බ වෙන්න. ඒතර සක්මන් කරන හැටි, පරියන් කරන හැටි පොත් තියෙනවා, CD තියෙනවා. එකක් අහන්න. දැන් ওই තියෙන දැනුමත් ඒ අහන මේ සුතමේ ඥානත් එකතු වෙච්චාම අනිවාර්යයෙන්ම පැතිකඩ දෙක තුනකින් මේක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැදගත් වෙනවා මේ වෙලාවේ. ඊළඟ ප්‍රශ්නය තෙරුවන් තරණයක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන Walking meditation my experience. I started walking. I was trying to concentrate on the steps left right left right and so on. I couldn't concentrate at all. Number 2 I tried walking slowly, not at my normal space, space of walking, my mind was busy going everywhere other than walking. Number three, at this point I just let go. I let go of concentrating on left, right. I let go of concentrating on walking slowly. Next chapter, I just walked around and around the Chaitya. Suddenly I felt that I was enjoying the body walking. I enjoyed the, the strides strides, I felt like a swan swimming gracefully, gracefully. I felt like an elephant walking. I could have walked all night. Who created that happiness? Walking created it. Honorable Bante, is it right? It's okay, that is uh, because it is conducive, it is promoting. But uh, the early three questions indicate Concerned uh, concern too much on the too detail. So therefore first, that if that particular person can indicate when you are doing walking meditation, are you sure you, you are experiencing that or you, you are sure you are not sitting, you are not standing, you are not sleeping. If you know that I'm not sitting, I'm not standing and I'm not sleeping, but I'm walking, that's it please let me know what is the difference between sitting experience versus the walking experience. That will explain everything rather than the speed or the left and the right or the beginning, the middle and the They are all too detailed. Please make sure while you are walking, you are not sitting. Please make sure when you are walking, you are not standing. Please make sure when you are walking, you are dead sure you are not sleeping. And tell me, experience to as to say, how do you verify that you are walking? That will explain everything. නමක් දීලා තියෙනවා නම් එයාට කතා කරන්නේ එහෙම කරන එක හොඳ නැහැ. මයික් එක දෙන්නද sir? No, if we if we someone can someone contribute can. the experience, appreciate it. You want to what is the what is the difference between walking and sitting experience? That will explain everything. Mic එක දෙන්නකෝ. no, not the happiness, that is the fourth part, but I'm asking for the early two questions. When you are walking, are you sure that you are not, uh, your mind verify you are not st standing, not sitting, not lying down, and what are the ways and how can you verify that you are walking? Yes, because my body was moving yeah. and uh, I was, I had just finished uh, sitting meditation when I started the walking meditation, I had just finished the sitting medita meditation, and so because of that, I knew that I was uh, really walking, not sitting. Okay, then when it is, when you are walking, you know verily walking, the thoughts happens, are you completely away from that idea that I am walking? I couldn't understand you. So now thoughts are coming. Yes. When when the thoughts happens, you can you still be aware that you are walking, or you are completely cut off from that understanding that you are walking? I am. I I can be aware of my walking so while entering. entertaining. Wait, wait, wait, wait. Then I have a question. You have a kind of experience or verification of walking without thoughts. You have a kind of a walking with thoughts. And both the times sati is available. Yes. Which sati is more efficient? I, I felt that my mind was ready for both experiences. I was comfortable with both. I, I felt that my mind kind of accepted both experiences. Both mean with thoughts and without thoughts. With thoughts and without and thoughts. I will put more questions, more complications. You feel walking with pain and without pain bodily pain, distracting uh, pain. Yes. Um, I still have to tell you that I have totally accepted that this body will have pain sometimes and will, will not have pain sometimes. You are talking in base so of uh, theoretical acceptance, so does your meditation you can do even you are painful without inflicting you can continue meditation or practical sense or in theoretical sense so at that time I think that, yes, this is the way it is. And I continue meditation. Meditating. And then when the sounds are available and when the sounds are not available, can you have the same? I have no problem. So that means you are totally in meditation. Don't doubt. And see, likewise, how many steps, how many minutes, how many hours you can do meditation. I, while walking, I experience this kind of elation happening quite at a like a like like a uh, very high level. Then my heart started pounding. I was still walking and I thought I was running like a marathon because my heart was pounding, but I knew that I'm walking. So that heart pounding is conducive or destructive? It's not. It's not. Um, I, I, as I said before, I'm in total accept. No, that, uh, I, my question theoretically, if it is so, why you are mentioning that heart is beating? Because but I'm just mentioning my experience. No, if it is not disturbing your mindfulness, all this mentioning is gossiping. Don't talk nonsense. You see, I, while I am waiting, sometimes I have thoughts, sometimes I have no thoughts. Don't mention about thoughts. Who asked you? And I am walking, sometimes I have pain, sometimes I do not have pain. Don't mention about that. Sometimes I have the pounding situation, sometimes don't mention about that because you are asking trouble. You are wasting time, wasting ink, wasting paper. Yes. So I am very, very meticulous. Yes, I understand you. So then let that walking happen as long as possible yes. so that your mind will be more hardening yeah. more seasoning, yeah. more unshaky, more such, suchness. Yeah. Things are coming and distracting, you are not inflicted. Yeah. So why you are mentioning them? Bloody fool. that is what you call the foolishness. Gossiping, going around and around and around, short to the point, short and sweet. But I also have to mention that this uh, elation of happiness went away. And I was not... Uh, tell them happiness with respect to the sati. Is this happiness is conducive to the mindfulness or not? That is the technical point. Otherwise you are emotional, otherwise you are theoretical explaining, your viewpoints is not important. I, it is not a crime, it is yes. not a capital punishment I have to give. I am telling, we are talking nonsense. So that is the what in the Kamatan Varta we say is tell short to the point, whatever thing <coughs> irrelevant, if you add into the essay, your value of the essay is reducing. So if you give, give the cut and dry, this is what? Very easy. Meditation is so easy. I am very sorry because I have to be very cut and dry. No, I understand it. I, I don't take it personally. I Even if you it. take, I don't mind. <laughs> Oh, who cares? <laughs> So this is what you take. You, I take you as a guinea pig. Yes. I yes. do my experiment, and my research paper is available for each, all the people. I understand it. Thank you very much. Yeah. සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සිදු කිරීමේදී පාද හැසිරවීම ගැන සහ පාද පොළොවට ගැටෙන ස්වභාවය ගැන අවධානය යොමු කළෙමි. ඉතින් බ්‍රැකට්ස් තියෙනවා පොළොවට තද වෙන සහ ලිහිල් වන ස්වභාවය. මෙසේ කරගෙන යාමේදී ශරීරයේ වෙනස් වන ස්වභාවය ගැන හොඳ සිහියක් පැවැත්වීමට සක්මන් භාවනාවදී හැකියිය. ආපසු හැරෙන හැරවෙන ස්ථානයේදී නවතින තැන ඉන්පසු ක්‍රමයෙන් පිටුපසට හැරවෙන ආකාරය ගැන සතියෙන්ම සිදු කළ හැක. සක්මන් භාවනාව සිදු කිරීමේදී සිදුවන්නේ සතියේ දියුණුවක්ද? පරයන්ක භාවනාවේදී සහ අනිකුත් අවස්ථාවලදී මෙම සතිය මෙපමණකින් දැක නැත. සක්මන් භාවනාව තවදුරටත් සිදු කරගෙන යාමේදී මෙම වැඩි දියුණු වූ සතිය ඊට සඳහන් අනිකුත් අවස්ථාවලදී ප්‍රයෝජනට ගත හැකිද? තිරුවන් සරණයි. ඔය ඒක ඇත්තටම සතිය විසින් අපිට ලබලා දෙන <clears throat> ආශිර්වාදයක්. සතිය වැඩෙනවද කියලා දැනගන්නේ වමේ දකුණේ වෙනස්කම් විස්තර වැටෙහි ඉන්න පුළුවන් වෙලාව වැඩි වෙයි. වැඩෙනවා නම් සතිය වැඩෙනවා. වැඩිච්ච සතියෙන් ගිහිල්ලා ඉරියව් මාරු කරත් ඒ ඉරියව් හිටියත් හැම එකම උච්ඡන්නව ආසනව පේන්න පටන් ගන්නවා. ඒක සතිය හැටියක් ඒක අපි ඉල්ලන්න ඕනේ වතුර ගත්තට පස්සේ තෙත ගතිය කියන එක වතුරෙම තියෙනවා. වතුර මට තෙත ගතිය වැඩි වතුර දෙන්න කියලා ඉල්ලන්න දෙයක් නැහැ. වතුර ගැන තෙත ගතිය තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනා කරන විට සක්මනේ යෙදෙන ගමන් මෛත්‍රී භාවනාව හෝ බුද්ධ ධම්ම සංඝ අනුස්සති භාවනා කරමි. සක්මනේ භාවනා සක්මන් භාවනා කරන විට දෙපා මාරුවෙන් මාරුවට එසවීම ඉදිරියට ගෙන යාම හා පොළොව මත තැබීම සීයෙන් කිරීම පමණක් කළ යුතුයද? මහා කරන පරිදි වෙනත් භාවනාවක් සක්මන් භාවනා කරමින් කිරීම නොසුදුසුද? වඩා යෝග්‍ය ක්‍රමය කුමක්දයි පහදා දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වහන්සේට තෙරුවන් සරණයි. ඔය මූලික උපදේශ පන්තිට අහුකම් දෙන්න. දැන් අත්දැකීම් ටිකක් තියෙන නිසා මූලික උපදේශ පන්තිට ගිය ගමන් කට් ඇන් රයි Tamanට හම්බෙයි පිරිසිදු වීමක් මේ ගැන. ඊට ප්‍රශ්නයක් සායනස්. ගරුතර ස්වාමීන් වහන්සේ මා සක්මන් සක්මන මුලින්ම පටන් ගත් විට අඩියක් තබන වාරයක් පාසා මම දකුණ මෙනෙහි කරමින් සා ඉඳගෙන නොසිටින බව මතක් කරගනිමින් සත්‍ය ඊට හොඳින් පිහිටුවා ගත්තා. ඉන්පසුව කතාව වැඩි නිසා අඩියක් තියෙන වාරයක් පාසා পায় පොළොවට තදවන ආකාරය නිරීක්ෂණය කළා. දැන් දැන් සිත නිතර දුවයි. මේ සිත මේ සිතේ හැසිරීම විශ්ලේෂණය කළ විට මට දැනෙන මට්ටමින් සිතවිලි ධාරා තුනක් හිස සිසාරා පැතිරෙන බව වැටහුණි. මේවා ප්‍රබලත්වයේ අනුපිළිවෙලින් එක යම් සැලසුමක් යම් සැලසුම් කිරීමක් කළ පිනක් ගැන සතුටක් බුදුගුණ මෙනෙහි කිරීමක් හෝ යමෙකුට ධර්මය කියා දීම දෙක යම් සින්දුවක තාලයක් තුන තබන පාදයක් පොළොවට තදවීම පිළිබඳ අවබෝධයක් ඊළඟට තියෙනවා මෙයට බුද්ධ පූජාව තබා වඳින අවස්ථාවවලද මම අද්දක අද්දක ඇත ඇත්තේමි නොතේරෙන ગાථා නොකියමි මා විසින් සකසාගත් මට තේරෙන පාඩයක් කියා බුදුන්ට පූජාව පවත්වෙමි ඒත් හේතු විදියට ධාරා තුනකින් සිටිවිලි ගලායි කරන වැඩය එක ධාරාවකි. මෙය සමහර අවස්ථාවලදී කනස්සලු ස්වභාවයක් ගෙන දෙන්නකි. උවහන්සේගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. මේකේ අත්දැකීමත් හිතවිල්ලක් කියලා පැටලවගන්න. චින්තාවත් හිතවිල්ලක් කියලා පැටලවගන්න. ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂය සහ චින්තාව දෙක තේරුම් ගන්න බැරි ප්‍රශ්නක් තියෙන්නේ. කරන්නේ දන්න දැනෙනවනේ හිතවිල්ලක් නෙවෙයිනේ. ඒක වැටීමනේ. ඒක උනන්දු කරවන්න අනිත් ඒවා ගැන පශ්චාත්තාප නොවීම තමයි ඒකට කරන්න තියෙන උත්තරේ. දෙවෙනි ප්‍රශ්න දෙවෙනි කොටසේ මම ස්වභාව ධර්මයේ ඇලුම් කරන්නෙකි. හැකි සෑම අවස්ථාවකම එලිමහානට ගත කරන්නට උත්සාහ කරමි. මා ඇවිදින ඇවිදින සමහර විට පාද පොළොවට ස්පර්ශ වන අයුර නිරීක්ෂණය කිරීමට සමහර විට උත්සාහ ගතිමි. එහෙත් මද මද පවන් රැල්ලක් හැරුණු පවන් රැල්ලක් තරුණ තරුළු නාදයක් ගහක සෙවණක් හෝ වෙන යම් ස්වභාවික දර්ශනයකට මාගේ මාගේ හිත ඇදේ මෙම ආශාව ඡන්දයක්ද නැතොත් කාමච්ඡන්දයක්දයි මට නොවැටහේ එහෙත් මෙවන් හෝ වෙනත් ආශාවන් ඇති වූ සැනින් මට ඒ පිළිබඳව ලැජ්ජාවක් ඇති වේ. මෙයද කනස්සල්ලගෙන දෙන කාරණයකි. මෙහි හරි වැරදි පහදා දෙන්නේ නම් ස්තුති වෙමි. මා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේද අසා ඇත්තෙමි. බෝවන්සිර සම්මා සම්බුදු සරණයි. කොයි නිසා මේ වෙලාවේ භාවනා කරන වෙලාවේ මේ සබා සෞන්දර්ය ආසා කිරීම කරු කරන්න යන්න එපා. භාවනාව කරු කරන්න පස්සේ පුළුවන් ඒක අපහු ගන්න. ඒ නිසා මේ සබා සන්තයසුනේ මොනවා අපි ආසා කරත් ඒ හැම එකක්ම භාවනාවට බාධායි. පමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඒක භාවනා කරන වෙලාවේ ප්‍රේම සම්බන්ධකම් පවත්න්න යන්න එපා. මේක මේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන සංස්කෘතය please answer in sinhala කියලා තියෙනවා. Number 1 when are the duties of a mother complete? Number 2 how does she disentangle herself from her husband, children and grandchildren? Number 3 how does she overcome the weight of expectation of her culture and traditions? මේක මම හිතන උදාහරණයක් දැම්මනම් මම මේ ඕස්ට්‍රේලියානු නීතියට පොඩ්ඩක් බලලා කියනවාද මේ අම්මගේ වගේම කවදාද බබාගෙන් ඉවර වෙන්නේ නෝන මහත්තයන් කවද දික්කසාද වෙන්නේ ඕ මන් දන්නේ නෑනේ මම බැඳලත් නෑ නීතිය දන්නෙත් නෑ පොඩ පොඩ බලලා මේක ලීගල් ඉන්ඩස්ට්‍රි එකක් දෙන්න I mean that you are responsible you you can answer because this is something legal questions how can I answer you want to read me again No, no, no. Just give. And if she may compassionate, she may consider. I don't know because I am not married. I have no experience. So how can? And of course she is not married, but she knows at least the law. we are not getting together here for that. සානක්ෂ දන්න මේකට උත්තරේ සානක්ෂ හොඳ උත්තරයක් දුන්නා අපිට ඉස්සරහත් මේවට. දැන් මට හිතෙන විදිහට කියන්න වෙලාව දැන් පැය දෙකක් ගිහිල්ලා. <laughs> අපිට මේ මුලින් ප්‍රශ්න නැතුවට ප්‍රශ්න අහනවා නම් කමන්නේ. මේ ප්‍රශ්න මේ වගේ සාකච්ඡාවට දාන්න එපා. That is none of this discussion. Discussion is when you are meditating, how do you feel the primary object? How do you feel in walking primary otherwise? මොනවාද? No, I am asking Udara's compassionate consideration if she is willing, otherwise you also can throw away just like me. But don't encourage this kind of thing into the discussion. Talk me, tell me your experience. Besides that, null and void. අමතර කරුණු වලට තියෙන භාවනා ප්‍රශ්න නෙමෙයි සමාජය. ආ එහෙමනම් ඒ කියන්න තිබ්බ මට. දැන් අපි නතර කරන සාකච්ඡාව මොකද අපි පැය දෙකකට වැඩිලා ගත කරලා තියෙනවා. ඒත් ඒක නිසා ඉන් එහාට යන්නේවා දැන් ඕවර්ෆ්ලෝ වෙනවා. එතකොට වෙන්නේ අපි ගත කරන කාලේ වටිනාකම නැති වෙනවා. අපිට වැඩ ගොඩක් තියෙනවා ඉස්සරහට. ඒ නිසා අමතර ප්‍රශ්න ටික පැත්තකට දාන්න. අනිත් දවසේ මෙන්ටරි ටිකක් පිළිවෙලකට අදාළ ප්‍රශ්න ටික තෝරගන්න. එතකොට කට්ටියගේ වටිනාකමක් තියෙනවා කාලේ. ඒ නිසා මේ ප්‍රශ්න අහක දාන්නේ නැහැ. සලකලා බලලා හැම ප්‍රශ්නයක්ම ඊට පස්සේ ඉදිරිපත් කරපුවාම සංවිධායක මණ්ඩලයේ තේරීමකට ලක් වෙන බව මතක තියාගන්න. හොඳයි කියන කී විතරක් සාකච්ඡා කරන බැරි ඊට ඊට තිබුණොත් අනිතව සලකපා. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි සාකච්ඡාවට සම්බන්ධ වුණා.